ඒකට හේතුව මොකද අපි මීට කලින් 73 74 වැඩමුළු වලදී අපි ඒවා පිළිබඳව ටිකක් විස්තරව සාකච්ඡා කළා. නිසා කාට හරි ඒ අපි පස ගෙවම් කරපු කොටස් පිළිබඳව විස්තර සහිතව දැනගන්න ඕනේ නම් ඒ පසුගිය වැඩමුළු වල සාකච්ඡා කරපු කොටස් ඇහුවොත් ටිකක් විස්තර දැනගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ විස්තර සඳහා අපි කාලය ගත්ත නිසා ඉගෙන සූත්‍රේ පතු කොටසට වැඩි වේලා විතර කරන්න තෝරන නිසා මම මේ මුල් මුල් කොටස් ඉක්මනට ඉක්මනට ගියා මම ඒක ගොඩාක්ම මග ඇරලා ගියා නෙවෙයි නමුත් දාලා අදහසක් ඇති කරගන්න පුළුවන් වුණා කොහොමද සරුවච්චන් වහන්සේ මෙතෙක් අපි විස්තර කරගත්ත විස්තර ඉදිරිපත් කරගත්ත කාරණා අනුව ಗುಣධම් වටිනා භවයක ලබා ගන්න අමාරු දේවල් ලබාගෙන ඒකත් අසත්පුරුෂකමට පිටින හැටි ඒකත් සත්පුරුෂකමට පිටින හැටි උන්ති ඒක නිසා මේ අපි ආයුධ අරගෙන වශවිෂ අරගෙන සතුම් මරමින් කරන කතාවක් ගැන නෙවෙයි මෙතන සත්පුරුෂතාවය අසත්පුරුෂතාවය පෙන්වන්නේ මේ ශාසනයේ තියෙන බොහොම සෝබන ලක්ෂණ කීපයක් අරගෙන ඉතින් වුණත් ඒ අයෝනිසෝමනසිකාරයෙන් ඒව වුණත් මිත්‍යා දෘෂ්ටියට ගැටුනොත් එහෙම නැත්නම් ආරක්ෂාකාරීව කියන්න බල වංචනික ධර්ම වලට වැටුනොත් ෂට ගති වලට වැටුනොත් මායාවී ගති වලට අහුනොත් මේ වටිනා ගුණ ධර්ම සප්පුරුෂ වෙන්න පුළුවන්. ඒක පෙන්වන එකම ශාසනය තමයි අපේ මේ තේරවාද බුද්ධ ශාසනය. ඒ නිසා අපි ඒව පිළිබඳව නොදැන නන්නත්තර වෙච්ච මග නොදැන යන පිරිසක් නෙවෙයි. මග නොදැන යනවා දන්නේ නැත්තම්. අහලා නැත්තම්. ඌව පිළිබඳව අපි ටිකක් හිත යොදලා බලලා නැත්නම් ඉතින් සමහරට මේ වගේ ධර්ම දේශනාවක් කෙනෙකුට මේවත් සරුවචනාවසේ දේශනා කරලා තියෙනවනේ කියලා දැක දැන ගන්න පුළුවන් අවස්ථාවක්. එහෙම නැත්නම් සූත්‍රමය ඥාණයට ගොනු කර ගන්න පුළුවන් අවස්ථාවක්. තව මේ ධර්ම මේ ಗುಣ පෙර භවයේ පිනකට හෝ මේ ජීවිතයේ සත්පුරුෂ ආශ්‍රය නිසා යම් ප්‍රමාණයකට ඇසුරු කරගෙන ඉන්නවනම් යාට තේරෙයි මේක බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවත් මං කලින් අහලක් තියෙනවා. මගේ තර්ක ඥාණයට, මගේ අන්වේ ඥාණයට, මගේ ණය විපස්සනාට බලන කොටත් මේක ඇත්තයි. ගොඩනෙක් මේක දන්නේ ඒක නිසා මේ කියන කතාව තවදුරටත් අපි ඉස්සරහට ಗುಣ වර්ධනය කරනකොට තව තව ලං කර ගන්න ඕනේ. සප්පුරුෂකව ලං කර ගන්න ඕනේ. මෙවැනි ගුණ ධර්මයේ සප්පුරුෂයව ඇසුරු කරන්න ඕනේ. සප්පුරුෂ ධර්ම කිට්ටු කර ගන්න ඕනේ කියලා යාර ඇහුව කෙනා පමණක් විතරක් නෙවෙයි ඒව ගැන චින්තාමෙන් ඥාන යොදෝපේකන මීටත් වඩා මේ ධර්ම වලට කරු කරනවා යම් කිසි කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරාන ඇත්තටම මේවා අතගාලා මේවා පිළිබඳව පළවෙනි පන්ති අත්දැකීමක් ඇති කෙනෙකුට නම් බුදුහාමුදුර කියන්නේ කවුද කියලා තේරෙනවා අපි ඔය හිතාන ඉන්න එකට වැඩිය බුදුජානනාංශයේ කිසිම දෙයක ලේස ඉතුරු නොකර ශේෂ ඉතුරු නොකර අංග සම්පූර්ණයෙන්ම අතගාලා මේ දේශනා කරන්නේ ඒක නිසා ඒක බුදුහාමුදුරුවෝ ගැන ලාවට මතු පිට හිටපු කෙනෙකුට හිතන්නවත් බෑ බුදු කෙනෙක් මේ වගේ පැත්තක් අපිට පෙන්ලා දීලා තියෙනවද ශාසනය පිළිබඳ මොන තරම් ආරස්සාවකින්ද බුදුහාමුදුරුවෝ මේ ප්‍රතිපදාවක් ඉදිරිපත් කරන්නේ ප්‍රතිපදාව පුරන කෙනාට මොන තරම් දෙපැත්තේම ආරසාවක් සහිතවද මේ දේශනාව දෙන්නේ කියන එක නැත්නම් කොච්චර සරුවඥද කොච්චර මහා ප්‍රඥාවක් තියෙන කෙනෙක්ද කොච්චර මහා කරුණාවක් තියෙන කෙනෙක්ද කියලා තේරෙන්නේ අහලා විතරක් නතර වෙච්ච කෙනාටවත් නැත්නම් අහලා චින්තාමේ පැත්තට විතරක් ගිය කෙනෙකුටත් නෙවෙයි ඒ ධර්මවල ගැඹුර ගැඹීරත්වය තමන්ගෙම අස්පනා පිට මේ ලෝකයේ අත්දකපු කෙනෙකුට තේරෙනවා ඇයි මේ අවුරුදු 2600ක් ගිහිලත් බුද්ධඝම වණසන්න බැරි වුණේ කියලා. ඇයි මේ ශාසනය මෙහෙම රැකෙන්නේ කියලා. ඉතින් ඒ සඳහා අපිට ඒ ගැම්ම, ඒ රැක්ම, ඒ ගෞරවය අරසා කරන්න නම් අපි මේ සාකච්ඡා කරන ධර්ම හැකිතාක් පපකනත්තර කිට්ටු කර ගන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ශික්ෂණයට කිට්ටු කර ගන්න ඕනේ. කිට්ටු කරන්න කරන්න බුදුහාමුදුරුවෝ විතරක් නෙවෙයි එදා මෙදා තුරාවට අවුරුදු 2600ක් මේව රැකගෙන ආපු අපේ ඒ ආචාර්ය ප්‍රචාරය પરම්පරාව මොනතරම් ගම්භීරද මොනතරම් ජීවිත පරිත්‍යාගයක් තිබුණද මොනතරම් ඇතුළාන්තයක් දැකලාද මේක රැකගෙන ආවේ කියන එක තේරෙනවා. ඒ තියෙද්දි අද කරන අපට තාමත් වංචනික ධර්ම වැඩ කරනවා. තාමත් කෙලෙස් වැඩ කරනවා. තාමත් මාර බලවේග වැඩ කරනවා. තාමත් ෂටගති තියෙනවා. තාමත් වංචනික ගති තියෙනවා. කියලා මේ එනේන දැනටත් අපිට ඉදිරිපත් වෙන දේවල් වලට පුද්ගල බෙහෙදෙන් තොරව අපිට දැනගන්න පුළුවන් හේතුඵල ධර්මානුකූලව ඇයි අපි මේ යන ගමන වරදින්නේ ඇයි මේ හරියනවයි කියලා හිතන දේවල් වැරදි වෙලා තියෙන්නේ. ඇයි මේ වැරදුණයි කියන දේවල් හරියන්නේ කියන එක තමන්ගේම ජීවිත සාක්ෂියට, කාය සාක්ෂියට ඇතුළු තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ විස්තරය මේ මෙතෙක් වෙලා මේ ඉදිරිපත් කරපු ටික කියන්න වෙන්නේ මෙහෙමයි දැන්. පළවෙනියෙන්ම සර්වඥාන්සේ සඳහන් කරනවා කුල වංශය ආදී පෙර භවයේ භව සම්පත්‍ය අනු ඉපදිලත් ඒක මාන්නක්කාරකමට අරගෙන අඳුර පාන්න ගියොත් අසප්පුරුසයි පැවිද්දට අලංකාරයක් ඒකේ නෑ. භවනා ජීවිතයේ අලංකාරයක් නෑ. නමුත් ඒක නෙවෙයි අවශ්‍ය කරලා තියෙන පැවිදුනේ භවනා යෝගාවචරේකුනේ මේ කෙලස් කපණ්ඩයි. නිසා කෙලස් කපන වැඩ පිළිවෙල ධර්මානුධර්ම ප්‍රතිපදාව. එහෙම නැත්නම් අපි කිව්වොත් සාමීච ප්‍රතිපන්න ගතිය අනුධම්මචාරී වෙලා ඒ පරණගෙන ආපු පුරාජේරුව නෙවෙයි මේ බුදුහාමුදුරු කියන විදිහට නිහතමානීව යටහත් පහත්ව කෙලස් කපන්න ඕනේ. ඊට පස්සේ සරුවචනන්සේ සඳහන් කරන්නේ ඒ විතරක් නෙවෙයි තමයි මේ ජීවිතයේ කීර්ති නාමයක් උපයලා තිබුණත් ශිල්පයක් ධනයක් වෙන දක්ෂකමක් ඒක වුණත් ඉස්සර කරනකොට ඉස්සර කෙරුවට කෙලස් කැපෙන්නේ ඒක ඒක තියාගෙන ඒ හැකියාවල් තියෙනවනේ ඒ දක්ෂකම් ඒ සීල දක්ෂකම් යොදවන්න ඕනේ සීලය අරස කරා ඒ දක්ෂකම් යොදවන්න ඕනේ සමාධිය අරස කරා ඒ දක්ෂකම් යොදවන්න ඕනේ ප්‍රඥා ශික්ෂාව රකින්නේ අන්න එහෙම දක්ෂකම් ධාතන පැත්තට යොදවන්න පුළුවන් නම් එහෙනම් දක්ෂයි. එතකොට යා කෙලස් කැපීම සඳහා ඒ තමන්ගේ අතිපයේ දක්ෂකම් මේ ශිල්පවල දක්ෂකම් එහෙම නැත්නම් හැකියාවන් නිර්මාණශීලීත්වය ප්‍රගතිශීලීත්වය හරියට යොදව ගන්න දන්නවා. නමුත් එතකොට හිතෙනවා එහෙමනම් මේ තමන්ගේ දක්ෂකම් හෝ පෙර භවයේ දක්ෂකම් සීලේ හේතු වොත් සීලේ කාන්තේම ඒ පුද්ගලයාට හිතසුව සලසයිද කියලා. නමුත් එතෙන්දී පොඩි පරහක් තියෙන බවයි සරුවචාන්සේ පෙන්වන්නේ සම්‍යක් සීලය නැත්නම් කුසල සීලය සහ සීලබ්බත පරාමාස කියලා සීල පැති දෙකක් තියෙනවා. සීලබ්බත පරාමාසය කියලා කියන්නේ සර්පෙක්ගේ වලිගෙන් ඇල්ලුවා වගේ කනවා. සම්‍යක් කුසල සීලය කියලා කියන්නේ සර්පයාගේ හරියටම බෙල්ලෙන් අල්ලගත්තා වගේ සර්පයා වශී කර ගන්න පුළුවන්. ඒ නිසා මේ සීලයක් කියක් මොන ආකාරයකින් සීලබ්බත පරාමාශයක් වෙනවද මොන ආකාරයකින් අපි මේ රකින්න සීලය සම්‍යක් කුසල සීලයක් වෙනවද කියන එක නොරකින්න කෙනාට නම් කොහොමඩක්වත් කතා කරන්න බෑ සීලයක් රැකලත් ඒක අසත්පුරුෂ පැති වලට දාලා ඒක හරියට මෙන්න මේ මේ වැඩ නිසා මේක අසත්පුරුෂ වෙන්නේ කියලා තේරුම් ගත්තොත් ඒ සීලය වඩාත්ම yaadෙන්නේ ඒ සීලේ වඩා වඩාත් අකල්මාශය අස චිද්‍ර ආදී වශයෙන් පිරිසිදු වෙන්නේ ඒකේ තියෙන අසපුරුෂ ගතිය අයින් වෙන්න ඕන. නිසා පටන් ගන්නකොට අපි රකින්න සීලයේ ගොඩක් ගොරෝසු ගති තියෙනවා. ගොඩක් අසපුරුෂ ගති තියෙනවා. ගොඩක් සීලබ්බත පරාමාස වෙන වෘත්තපැත්තට වැටෙනවා. කොහොමද වැටෙන්නේ? මේ සීලයක් රැකීම නිසා මේ අනික්කත්ව දුස්සීලයි මම උසස් කියලා හිතනවනම් ඒ මතින් සත්පුරුෂ වෙනවා. ඊටා ගන්න තියෙන්නේ මමත් මේ ඇත්තෝ වගේ ඊට කලින් ඉස්සලා සංසාරයේ දුස්සීලව හිටියා. එතකොට මිනිස්සු මන්දියත් ওই විදිහට බලන්න ඇති. දැන් ඒ නිසා මම මේ සීලය ඉස්සර කරගෙන අනුන් පහත් කරන්න යන්නෙත් නැහැ. Taman උසස් කරන්න යන්නෙත් නැහැ කියලා ඒ එහෙම කෙරුවොත් මට බණ භාවනා කරගන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. මානකාරකම ආදී කෙලෙස් වැඩෙනවා. ඒ නිසා මම මේ සීලය සම්‍යක් සීලයක් බවට කුසල සීලයක් පාඩපත් කරගන්න ඕනේ. එහෙමනම් මේ සීලය නිතරම සමාධිකට තුඩු දෙන දෙයක් වෙනවා. වික්ෂිප්ත භාවය නැති කරන එකක් වෙන්න ඕනේ. අන්‍ය විಹಿತ භාවය නැති කරන එකක් වෙන්න ඕනේ. සීතල වෙන්න ඕනේ. සભ્યත්ගත වෙන්න ඕනේ. මහත්ම ගති පහළ වෙන්න ඕනේ. සංස්කෘතික ලක්ෂණ පහළ වෙන්න ඕනේ. මෙයා සිල්වතෙක් කියලා තේරෙන්නේ අඳුර පාන ගතිය නෙවෙයි. තමන් කරන වැඩකදී නැවතිල්ලේ කරන්න ඉගෙන ගන්න ඕනේ. තමන් ඒක නිස්සද්දව කරන්න ඉගෙන ගන්න ඕනේ. කරන දේ සතියෙන් කරන්න ඉගෙන ගන්නවා නම් ඉබේම ඒ කෙනා හරහා දකින්නකොට ඕන කෙනෙකුට නිස්සද්ද බණක් වෙනවා. කෑකො සංගහනවට වැඩිය. බණ කියන්න එපයි කියන එක නෙවෙයි මම මේ කියන්නේ. නමුත් ඒකම බණක් වෙනවා. ඉතින් වගේ සීලවන්තව නැත්නම් අපි ශාසනික වශයෙන් කියන්නේ විනයධාර කියලා. විනයධාර වුණත් මාන්නකාරකමට හේතු වෙන්න පුළුවන්. විනයධාර වෙලා නිහතමානී වුණා නම් සීලවන්ත වෙලා නියතමානී වුණා නම් එයාට තවදුරටත් කීකරු ගතියක් හිතේ කයේ කයේ සහ වචනේ විතරක් නෙමෙයි ඒ දෙකේ සීතල ගතිය හිතේ සීතල ගතියටත් බලපාන. ඉතින් ඒ කෙනා විනයදර වුණා ඊට ඒ ඒ පන්තියේම කුසලතා රාශියක් දිගේ දරුවචනාංශ මේ අසත්පුරුෂ ගතිය සහ සත්පුරුෂ ගතිය පෙන්නනවා ඒක න හුදුට අසුවිරු ඥාන ඇති කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඒක කියා පාණ්ඩ ගියොත් අසත්පුරුෂයි. ඒ වගේම ඒකේ නා ධර්ම කතික වෙන්න පුළුවන්. ඒකයි අඟ උස්සන්න ගියොත් අඳහර පාන්න ගියොත් ඒකෙමුත් අසත්පුරුෂකති පහළ වෙනවා. ඊට පස්සේ යා සීලේ උත්කෘෂ්ඨ දේවල් විදියට ආරණ්‍යක වෙන්න පුළුවන්. මම ඉන්නේ ආරණ්‍ය. අනික් හාමුදුරුවෝ ඉන්නේ ගමේ. අපි ආරණ්‍ය ආමතුරු තමයි උසස්. ගමේ ආමතුරු හොඳ නැහැ කියලා තමන් ගැර ආරණ්‍ය වාසී ගතිය ඉස්සරහින් තියාගෙන අනික් ආමතුරු නැත්තම් අනික් ඇත්තෝ පුංචි කළ සලකනවනම් අර පරණ ගානට බැන්න. අසපුස ගාන බැන්න. ඒ වගේම පංශකූලයෙන්මයි ජීවත් වෙන්නේ. සාමාන්‍ය ගිහියෝ දෙන සිවුරු පිළිගන්නේ සෝ සෝ සෝම් කොටකට ගිහිලා පාරායන වැඩ සිටින කැලක් කිනල්ලා ඒක මහල හදලා තමයි පිළිගන්නේ අනික් කට්ටිය නම් ගියෝ දෙන සිවුරු පිළිගන්නවා මම නෑ. මම පාංශුකූලික සිවුරු විතරයි පිළිගන්නේ කියලා යම් කිසි කෙනෙක් ඒ පාංශුකූලික දුතාංගය නිසා මාන්නකාරකමක් ඇති කරගත්තොත් අනුන් පහත් කළ සැලකුවොත් තමන් උසස් කළා හිතුවොත් අසප්පුසයි. සෝසාසනිකාංගේ මම ගෙවල් වල ආරණ්‍ය සේනාවේ මම ඉන්නේ සෝහනේ විතරයි. නම කොහේ පින්දපාතිකටවත් රෑ මං සෝහනකට යනවා. ඒ අනිකට්ටිය බයයි. ඒගොල්ලෝ කැමති නැහැ සෝහනේ ඉන්න මට පුළුවන් සෝහනේ ඉන්න මම තමයි උතුම් කියලා ඒ සෝසාසනිකාංගයේ කවුරු හරි රැක්කනම් ඒ රැකීම නිසා මාන්නයක් ඇති කරගත්තනම් ඒකට සර්වඥාන් වහන්සේ අර විදියටම අසත්පුරුෂ ගතිය පෙන්වනවා. පාංශ පින්න පාතිකයි. ගියෝ දෙන දානේ වළඳන්නේ ගමේ පින්න පාති හැසිරලා විතරයි දානේ ගන්නෙ. ඒ අනුව මම උසස්. ගියල් පල් ගන්න කියලා දානේ ගන්න නැත්තු පහත් කියලා හිතනවනම් ඒ පින්නපාතික ගතිය ඇත්තටම හොඳ දෙයක්. ඒක මේ අපි මං වගේ කෙනෙක් බලනකොට අපේ ජීවිතේ මේ මෑත අවුරුදු 20 30 තමයි ඔබ පටන් ගත්තේ. ඉස්සර තිබුණ නෑ එහෙම එකක්. ඒ නිසා හොඳ දෙයක්. නමුත් ඒකේ මාන්නයක් ඇති කරගත්තොත් අර හොඳ දේ ධර්මයේ හරහා සපුරුස වෙනවා. එතන රුක්ක මූලිකාංගය මම වහලයක් යට නිදා ගන්නෑ. මම නිතරම ඉන්නේ ගල් ගේක නැත්තම් ගහක් යට කියලා මේ විදිහට දුතාංග 13ක් අපේ බුද්ධ ශාසනයේ තියෙනවා. හරි දුෂ්කර දේවල්. හැමෝටම කරන්න බෑ. හොඳ ශරීර සෞඛ්‍යයක් තියෙන්න ඕනේ. හොඳ මානසික සෞඛ්‍යයක් තියෙන්න ඕනේ. හොඳ සාසනික හැඟීමක් තියෙන්න ඕනේ. ජීවිතේ තරුණ වයස වෙන්න ඕනේ. මේවා රකින්න නැතුව අමාරුයි. කොහොමත් කරන ගමන් අසත්පුරුෂකම ඇතුළට රින් ගන්න පුළුවන්. ඉතින් මේ ಗುಣ රකින්න ගමන් අසත්පුරුෂකම නැති කරගෙන ඒ ಗುಣ රකින්ද මේ දුතහංග වලට ගිය අලුතම බෑ. ගිය අලුතම හරි ආඩම්බරයක් අපි අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා අපි පින්ඳ පාතින් අපෙන ස්වාමීන් වහන්සේලා මම පාංශ කුලික සිවුරු විතරයි දරන්නේ ආදිවාසී කියාපාන කියාපාන හැම වෙලාවකම තව කෙනෙකුට කෙනහීමක් වෙනවා Tamange හිතට මාන්නේ රිංගනවා මේ ගති දෙකම නිසා අසප්පුචය ඉතින් අපි හිතමු මේ වසීලෙට සීල ලක්ෂණ කියලා සීල උත්කෘෂ්ඨාංග ඒක එano පේනවා සීලවන්ත වුණත් භව සම්පatti තිබුණත් මේ ජීවිතයේ කුසලතා තියාගෙන ඒවා ගිහි ආඩම්බරකමට දාන්නේ සීලයට ගියත් සීලේ උත්කෘෂ්ඨව රැක්කත් හිත කෙලෙසෙන්නේ ඉඳ තියෙනවා හිත මාන්නකාර වෙන්න ඉඩ තියෙනවා. හිත තෘෂ්ණා බරිත වෙන්න ඉඩ තියෙනවා. හිත මටයි මේක කරන්න පුළුවන් නේ අනුන්ට කරන්න බෑ කියලා අත්ුක්කංශන පරවම්බන කියන මේ ගුණ ධර්මයට යන්න පුළුවන්. දැන් මේ තව අද මම ධර්මයට දේශනාවට මාත්‍රිකා කරපාට ඊටත් වැඩිය ටිකක් ගැඹුරුයි. සීලවන්ත විතරක් ඉඳලා නෙමෙයි සීලය නිසා නැත්නම් කය වචන දෙක හික්මවා ගන්න සීලය නිසා හිතත් හික්මවාගෙන උනතපරම් භික්කවේ අසප්පුරුසෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේක ජම්පීති සුඛං පඨමජ්ජහාණං උපසම්පජ්ජ විහෙරති. එයා පැහැදිලිවම භාවනාවට බහැලා විවිච්චේව කාමෙහි කාමච්ඡන්දයෙන් තොර වෙලා කාමච්ඡන්දේ කියලා කියන්නේ විවිධාකාර රූප බලන්න තියෙන ආශාව විවිධාකාර ශබ්ද අහන්න තියෙන ආශාව විවිධාකාර ගඳ බලන්න තියෙන සුවඳ බලන්න තියෙන ආශාව විවිධාකාර රස බලන්න තියෙන ආශාව සහ විවිධාකාර සැප පහසුකම් කොට්ට මෙට්ට යහන වාහන ආදී සුඛෝපභෝගී දේවල් වල තියෙන ආශාව. ඉතින් එයා ඒව ඔක්කොමත් අර බහුසුත උණයි කියලා, කුලවන්ත උණයි කියලා, දක්ෂකන්ති උණයි කියලා ඒව ලැබෙනකොට ඒ පුද්ගලයා ඒ තරම් සත්පුරුෂය ඒව අතහැරලා. කොහොම රූක්ෂ ප්‍රතිපatti රකින්න. නැත්නම් විවිච්චේව කාමේ විවිච්චේව අකුසලෙහි ධම්මයා සතු මරන්න යන්නේ නැහැ. හොරකම් කරන්න යන්නේ නැහැ. කාමීච්ඡාචාරය කරන්න යන්නේ නැහැ. බොරු කේලම හිස් වචන පරිසවචන කරන්නේත් නැහැ. ඒ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දාදී ඒ නිවර ධර්ම වෙනුවට සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං නීවරණ පහ වෙනුවට ධානාංග පහ උපයන්න තරම් භාවනාවේ දක්ෂයි එනතම් ප්‍රථම ධානය උපයන දක්තයි ඒත් අසප්පුරුසයි ඒත් අසප්පුරුසයි ඒ කියන්නේ අරිටත් වැඩි සියුම් ආයුධයක් පාවිච්චි කරන්නේ ඒත් තමන් කපා ගන්න ඒක නිසා බැලූ බැල්මට පේන්නේ ඒ සාමාන්‍ය ගිහිගෙදර පන්තිල් රකින්න නැතුව පැත්තකට ඉන්න මිනිස්සයාට වැඩිය මේ ධානලාභී භික්ෂුන් වහන්සේ අනතුරුදායක තැනක ඉන්නා වගේ පේන තියෙන්නේ මොකද අසත්පුරුෂතා පහළ වෙන්න ඉඩ වැඩි තමන්ගම ಗುಣ වැඩි වෙන්න වැඩි වෙන්න අනිවාර්යයෙන්ම හිතෙනවානේ මම දැන් සිල්වන්ත විතරක් නෙවෙයි සීලෙන් ලැබිච්ච අනර්ග ඵලයක් වශයෙන් මිහිරි ඵලයක් වශයෙන් මට පළවෙනි ධානයත් හම්බෙලා තියෙනවා ඒක පොඩි දෙයක් නෙවෙයි ඒක හම්බ වුණාට පස්සෙත් බුදුරජාණන්සේ අර තාලෙටම අසත්පුරුසයි කියලා කියනවා. අර තාලෙටම අසත්පුරුසයි කියලා කියනවා. මොකද ඒ පුද්ගලයා අයං කෝමි පටමජ්ජහන පටමජ්ජහනලාභී මම ඇවිල්ලා ප්‍රථම ධ්‍යානලාභියෙක් අඤ්ඤේ බණඤ්ඤේ ඉමේ බණඤ්ඤේ බික්කවේ න පටමජ්ජහනලාභී මේ අයත් එක මයිත් එක ඉන්න මේ අපිත් එක ඉන්න අනික් කාමතුලට ප්‍රථම ධ්‍යානේ නැහැ අනික් කෙනෙක් ගිහින් ප්‍රථම ධානයේ නැහැ. ඒක නිසා ප්‍රථම ධානය මුල් කරගෙන මම උසස්. අනික් කටිය පාත් කියලා මේ උත්තරී මනස ධර්මයේ ඉස්සරහින් තියන පොඩි ධර්මයක් නෙමෙයි බරපතල ධර්මයක්. උත්තරී මනස ධර්මයේ ඉස්සරහින් තියාගෙන ඒක anu පහත් කරලා හෙලන්න එලාතලා කතා කරන්නත් Taman උසස් කරන්න කතා කරන්න පටන් අරගත්තොත් ඒකම ඇති ඒ කෙනාගේ කිරි කලයක් දෝලා ගොම කඳුලක් දාගත්තා වගේ. කිරි කලයක් දෝලා මූත්‍රා කඳුලක් දාගත්තා වගේ. ඔය කිරි ගොමයි මූත්‍රායි ඔක්කොම ඉන්නේ එකම වැසිකේ. නමුත් ඒ කලයක් හිටි දෙව්වට ඒකට ගොම මූත්‍රා නොවැටෙන්න ගොපල්ලා දන්නවා තන බුරුල්ල හොදලා වැසිගේ ඔක්කොම සුද්ධ කළා තමයි කිරි ටික දෝන්නේ දෝලා ඒක අයින් කරලා තියලා තමයි අත හොදාගෙන ඉතුරු වැඩ කරන්නේ මොකද මේ කිරි බොහෝම ඉක්මනට විෂ බීජ ආසාදනය වෙනවා. ඒ නිසා කිරි කලයක් දෝලෙවලකට වැරදිලා හරි කොම කඳුලක් පැටනොත් විනාඩි 5 යන්න ඉස්සලා කිරි කැටි ගහනවා. ඒ කිරි කාටවත් බොන්න බෑ පිසයි. ඒක තියෙන අධික පෝෂ්‍ය පදාර්ථ නිසා අර ගොමවල තියෙන විෂ බීජ සීඝ්‍රයෙන් වැවෙනවා. මූත්‍රාවල තියෙන විෂ බීජ සීඝ්‍රයෙන් වැවිලා බොන බොන කෙනා මැරලා යනවා. තරම්ම විෂක් හැදෙනවා. ඒ නිසා කිරි ටික විශ්ී සිදුවට තියාගන්න ඕනේ මූත්‍රාත් එක්ක ගොමත් එක කලවම් නොවෙන්න. ඒ වගේ මේ Taman උපයන මේ ධර්මය අඬහැර පාන්න නැතුව, මවාපෑම් කරන්න නැතුව, කියාපෑම් කරන්න නැතුව රකින්නවා කියන එක ඔය සාමාන්‍ය ලාමක ධර්මයක් කරනකට වැඩිය අමාරුයි. එහෙම නොවුනොත් කියාපන්න ගියොත් බුදුජානනාචාර කලින් කියපු ගොරෝසු ධර්ම වගේම මේහා සමාන උත්තම උත්තරී මනස ධර්මයක් තියාගෙන අසත්පුරුසයි කියන නම ලබනවා. ඉතින් ඒක නිසා කල්පනා කරන්න ඒ කෙනා කොච්චරක් මේ වටිනා දේ තියාගන්න ලස්සන භාජනයක් කරගන්න ඕන තමන්ගේ හිත. අපිට හම්බුනොත් ਸਰවඥ ධාතු ටිකක් අපි යෝක කඩදාසියක ගැට ගහලා ඉනේ ගහගෙන ඉන්න බෑනේ. ඒකට කටි වටිනා කරඬුවක තියලා උඩක තියන්න එපායි. අපි හිතුවොත් මේක මොග්ගල්ලාන සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ධාතු කියලා ඒක මේ හදිසිය කියලා ඉනේ ගහගෙන අතර මෙතන ගහන්න බෑ. ඒකට ගැළපෙන තාලට තියා ගන්න බැරි නම් ධාතු ලැබීම නිසා අකුසලයක් වෙනවා. ඒ දේ ඒට සුදුස්තරක රකින්න ඕනේ. ඒ වගේම අපේ හිතේ තියෙන ධර්ම මේ. ධාන අංග මේ චෛතසික පහම අපේ හිතේ තියෙනවා. භාවනා කරන්න තියෙකනයි කලවම් වෙලා තියෙන්නේ. කිරිය ගොමයි මූත්‍රායි කලවම් වෙලා තියෙන්නේ. භාවනා කරනකොට කිරි ටික අයින් කරනවා. ඒ අයින් කරන වැඩපිළිවෙල හොඳට ත්‍රිපිටකය කියනකොට තේරෙන්නේ යම් කිසි කෙනෙක්ගේ හිත විවිධාකාර අරමුණු දෙකේ දුවනන රූප බලන් එකවරක යනවා ඊගාට සද්ධාහනවා ඊගාට ගඳ බලනවා ඊගාට රස බලනවා ඊගාට පහසකම් බලනවා ඒකට අපි කියනවා රිලා හිතක් කියලා. පිස්සු ඇහිච්ච රිලෙවෙක්ගේ හිතක් වගේ අත්ෙන් අතර පයින්. ඉතින් ඒකනේ අපේ සාමාන්‍ය හිත. ඉතින් මේ අත්ෙන් අතර පයින් හිත මම දැන් මෙතන ඉන්නවා කියන එකම අරමුණේ එනතන් ආස්වාද ප්‍රසවාස කියන එකම අරමුණේ තියෙනවා කියන එක දුවන අස්සෙක් උඩ අලුකෝල් ගෙඩියක් තියන්න හදනවා වගේ කියලා උපමාවක් කියනවා. එනතන් කෙලින් කරපු ඉදිකට්ටක් උඩට අබෑට අවුරක් වක් කරලා එක අබෑටයක් හරි ඉදිකට්ට උඩ සමබර වෙයි කියලා හිතනවා වගේ. අපි දන්නවා කෙලින් කරපු ඉදිකට්ටක් උඩට අබහුරක් වැක් කරත් වැලි අවුරක් වැක් කරුවත් කවදාකවත් ඉදිකට්ටේ දැල්ල උඩ අබෑටයක් වැලියටයක් සමබර වෙන්නේ නැහැ. ඒ තරම්ම අස්වාභාවිකයි අමාරුයි එකම අරමුණක හිත පවත්තන්න අපේ හිතේ ඒ තරම්ම පිස්සු හැදිච්ච වඳුරු හිතක් තියෙන. අත්ෙන් අතර පයින්. ඉතින් ඒක තමයි අපි ලබාවපන් හැටි. නමුත් කවුරු හරි හිතන්න භාවනා කරලා කරලා කරලා මේ මම දැන් මෙතන ඉන්නවා නැත්තම් මට ආස්වාද ප්‍රසවාස දැනෙනවා එනතම මට වම දකුණ දැනෙනක විනාඩි 5ක් පවත්තන්න පුළුවන්. විනාඩි 10ක් පවත්තන්න පුළුවන්. එතකොට එයා දන්නවා හිත මේ කාමච්ඡන්දේ කියන්නේ নানা ආකාර අරමුණු දිගේ හිත නන්නත්තර වෙනවා වෙනුවට එක අරමුණක. Taman දන්න එක අරමුණක දිගට පැවතුණා. මෙන්න මේ එක අරමුණක දිගට පවතින ගතිය මේ චෛතසිකය ශාසනයේ සඳහන් කරන්නේ ඒකාග්‍රතාවය කියලා. ඒකට කියනවා ඒකෝදි භාවය කියලා කියනවා. සමාධිය කියලා කියනවා. එහෙම නැත්නම් සමතය කියලා කියනවා. හිත එකතෙන් කරන්න බැරුව සමතයකටපත් කරන්න බැරුව එහෙමේ දුවනවා නන්නත්තර වෙනවා උලන් වදින් තැනකපත් වෙන පහන් දැල්ලක් වගේ එහාට පැන්න නටනවනම් ඒක සමතයකටපත් වෙලා නැහැ. සමාධියකටපත් වෙලා නැහැ. ඒකෝදි භාගයටපත් වෙලා නැහැ. ඒකාග්‍ර වෙලා නැහැ. ඉතින් භාවනා කරන්න නැති මනසේ ඉතින් ලද්දාපටම මරණකම උච්චර තමයි. මොකද භාවනා කරන කෙනා මේ සියලුම කාමච්ඡන්දේ ආදීනව දැනගෙන එයා එකම අරමුණක යොදලා යොදලා යොදලා යොදලා දවසක අදිෂ්ඨාන පූර්වක මට විනාඩි 10ක් 15ක් 20ක් 30ක් සමහර පැයක් එකමාරක් එකම අරමුණක පාත්තන්න පුළුවන් නම් අර කාමච්ඡන්දය වෙනුවට කාමච්ඡන්දය කියන නීවරණය වෙනුවට කාමච්ඡන්දය කියන පරිඋත්ථාන කෙලෙසේ වෙනුවට එයාගේ හිතේ ධානාංගයක් පහළ වෙනවා ඒකාග්‍රතාවය කියලා. ඒකෝදි භාවය කියලා. සමතය කියලා. සමාධිය කියලා. ඉතින් ඒ කෙනාට තේරෙනවා මේ නටනට හිටපු හිත දැන් එක තැනක තැම්පත් වුණා කියලා. ඉතින් මේකේ අපහසුව මේ භාවනා කරන්න නැතුව දාන්න. අපි ප්‍රශ්න විචාරතුක වැඩ පිළිවෙලට ගියාම අපි ඇහෙන ප්‍රශ්න වලින් සහ සාකච්ඡා වෙන දේවල් වලින් තේරෙනවා කොච්චර අමාරුද ඒක අරමුණක හිත තියාගන්න. ඊට පස්සේ මේ විවිධ අරමුණු වල දුවන්න බැරි වෙනකොට හිත පුදුම කේන්තියකට එනවා. සද්දයක් ඇහුණා තරහ යනවා. මැසේජ් ඇහුවා තරහ යනවා. කකුල රිදෙනකොටත් තරහ යනවා. ඒක නිසා කාමච්ඡන්දේ නැත්තම් ඒක පොඩ්ඩක් ඔළුව පාත් කරගත්ත ගමන් ව්‍යාපාදේ මතුවේ. රුස්සන්නේ නැහැ. ඉවසන්න වැලුණු දෙහි දැම්මා වගේ. අච්චාරු දැම්මා වගේ මේ ඇඟ පුදුම විදිහට කරදර කරනවා. ඉතින් අර කාමච්ඡන්දය ඒකාග්‍රතාවයෙන් ප්‍රතිස්ථාපනය කරනවා වගේ භාවනාවේදී අරමුණක හිත පැවැත්වීමෙන් ඇති වෙන ප්‍රමෝදය එකම අරමුණක හිත පැවැත්වීමෙන් ඇතිවන ප්‍රීතිය පහළ වුණොත් ආන්න හොඳම ලකුණක් තේරෙනවා. දැන් ද්වේෂය නෙවෙයි තියෙන්නේ. මට කවදාකවත් නැති විදිහට අඩු ගන්න මෙහෙම ඉඳගෙන ඉන්න පුළුවන්. මට කවදාකවත් නැති විදිහට අඩු ගන්න ඒ කාර්මුණක ටික වෙලාවක් ඉන්න පුළුවන්. දැන් දුවන ASCII ලපු බෝල් ගෙඩිය හිටියා. කෙලින් කරපු ඉදිකට්ටක් උඩ ඔන්න අබෑටයක් සමබර වුණා. අන්න එතකොට එනවා පුංචි ප්‍රමෝදයක්, පුංචි සතුටක්. මේ ප්‍රමෝදය આવොත් විතරයි කියන්න පුළුවන් හිතේ ද්වේෂය නැහැ. හිතේ ගැටුම නැහැ. නුරුස්නා ගතිය නැහැ. Taman විවේචනය කරන ගතිය නැහැ. අනුන්ගේ දොස් දකින ගතිය නැහැ. ඇයි මේ දේවල් හරියට පිළිවෙලට දුවන්නේ නැත්තේ කියලා නුරුස්නා ගති නැහැ. ආනේ ඒ தත්ත්වයටපත් වුණා නම් අර ද්වේෂය එහෙම නැත්තම් ව්‍යාපාදේ කියන පරිඋත්ථාන කෙලෙසය එහෙම නැත්තම් නීවරණේ වෙනුවට සියුම් ප්‍රමෝදයක් මෝදුවේට පටන් ගන්නවා හිතේ. ඉතින් එතකොට යාට තේනවා දැන් අර ගින්දර වෙනුවට වතුර අම්බුණා. මේ දෙක කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි දෙක දැන් ක්‍රමයෙන් ශිල්පයෙන් ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් ප්‍රතිපදාවෙන් අපි ඒකාග්‍රතාවයෙන් සහ ප්‍රමෝදයෙන් ජයගත්තයි කියලා හිතමු. හිතගෙන නින්දයන්ට පටන් ගන්නවා. මේ කාමච්ඡන්දේ සහ ද්වේෂයේ තියෙනකන් තමයි හිත අවදියෙන් තියෙන්නේ. කාමච්ඡන්දේ ද්වේෂේ නැත්තම් හිත සක්මන් කරනකොටත් නිදිමත එනවා. ඉඳගෙන ඉන්නකොටත් නිදිමත එනවා. ඉතින් ඒක නිසා යෝගාවචරයට තේරෙන්නේ නැහැ. භාවනාව හරියන්න පටන් ගත්තට පස්සේ මේ දවලුත් බුදියේ. හිටගෙනත් බුදියේ. පරියන්කෙත් ඉන්දියාව. සක්මනේත් ඉන්දියාව. ඉතින් යෝගාවචරය හිතන්නේ මේ දවල්ට කාපු ආහාර වලට කවුරු හරි ඉඳි පෙති දාලා දීලා වෙන්න ඇති. සාමාන්‍ය සංඝයා වහන්සේලා කියන්නේ කිරිබත් බෙදන්නේ උදේට. ඒ කිරිබත් වලට කියන්නේ ඉඳි බෙහෙත් පෙති කියලා. කීරිබා හොඳට ආසාවට හදලා බෙදනවා ඇතුව බෙදලා වැසිටින් වැඩේ බුදිය ගන්න එක තමයි. ජුංග දෙනෙක් හිතනවා මේ භාවනා මධ්‍යස්ථානට ආපුවාම මේ වැඩිපුර නිින්ද යන්නේ ආහාර දෝෂයක් වෙන්න ඇති. ඒව නැත්නම් මෙතෙන් වෙනමම මකර යෝගයක් ඉදලා වෙන්න ඇති මේ භූමියේ දෝෂයක් වෙන්න ඇති. නමුත් කවදාකවත් කාටවත් කල්පනා වෙන්නේ නැහැ. මූලික කෙලෙස් දෙක යටපත් වෙනකොට ඒ දෙකෙන් තමයි අපි නටවන්නේ. ඒ දෙකෙන් තමයි අපි අවුස්සලා තියාගෙන ඉන්නේ. ඒ දෙක යටපත් වෙනකොට ඉබේම නිදිමතක් එනවා. ඒ නිදිමත භාවනා ලෝකේ හඳුනන්නේ මහවරා කියලා. මහවරයි කියලා කියන්නේ කවුරු හරි අපි හිතමු දනිපනි ගහලා කීයක් හරි හම්බ කරගෙන ඉතුරු කරගෙන එයා තමන්ගේ අම්මා අප්පාවත් හදපු නැති යාළුවෙක්වත් හදපු නැති නෑදෑයෙක්වත් හදපු නැති ලස්සන ගයක් හැදුවයි කියලා. ගේ හදලා උපකරණ ආයුධ ගෙනත් දාලා ගෘහ භාණ්ඩ ගෙනත් දාලා ගේ ආඩ්‍ය කරගන්න. ආඩ්‍ය කරලා පොඩ්ඩකට ගිය වෙලාව කවුරු හරි ඇවිල්ලාට ගේ හොඩු බින්නගෙන ගියයි කියලා හිතමු. ඔක්කොම සම්පූර්ණ කරලා ගේ හරි ගස්සලා තිබ්බට පස්සේ හොරු බින්නගෙන ගියා. ඒ වගේ තමයි නිින්ද එන්නේ දත් කැක්කුම් තියෙන කෙනාට නෙවෙයි. බඩේ කැක්කුම් තියෙන කෙනාට නෙවෙයි. ඉෂේ කැක්කුම් තියෙන කෙනාට නෙවෙයි. මැස්සෝ ඉන්න කෙනාට නෙවෙයි. කෙදෙරිලි තියෙන කෙනා නෙවෙයි. ඔක්කොම මොකුත් නැහැ. ඔක්කොම භාවනා මධ්‍යස්ථානේම හරි සාන්තයි. විවේකත් හම්බෙලා තිනවා. ඔක්කොම පරිසරය හරියනකොට මහගේ හොරු කඩාන යනවා වගේ ඔක්කොම පහසුකම් ටික මැද බබා දොයි. ඕන දනක ගිහිල්ලා බලන්න භාවනා මධ්‍යස්ථානට හිටගෙන පුදින කට්ටිය දැක්කයි. ඉඳගෙන පුදින කට්ටියක් දැක්කයි. ඒ මොකද හේතුව අර ප්‍රධාන කෙලෙස් දෙක නැති වෙනකොට අපේ හිත නැගිටලා හිටින්නේ නැහැ. අපි දවස පුරා මොන ශිල්පෙ දැම්මත් අපි දවස පුරා මොන රංගනේ රැඟුවත් ඒ රංගන්නේ රාගේ ද්වේෂය දෙක නටන තාක්කල් තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය සාර්ථක වෙලා ඒකාග්‍රතාවය නිසා පුංචි ප්‍රමෝදයකින් කාමච්ඡන්දේ සහ පටිගය අයින් වුණාට පස්සේ හිතා ගන්න බැරි විදිහට උලම් බහප බැලුමක් වගේ නිදිමත එන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය සමහරකට ඒක ප්‍රශ්නයක් විදිහට අහන්නෙත් නැහැ. හැබැයි තේරෙනවා. භාවනා නික උලම් බැස්ස වගේ නීරස වෙලා, කම්මැලි වෙලා, එපා වෙලා, පාළු වෙලා ඈනුන් යන්න පටන් අර ගන්න ගතියට එනවා. ඉතින් ඒකවල කමඨාන සුද්ධ වෙන්න ඕනේ. මේ වෙලාවේදී ප්‍රතිපදාවක ඉන්නේ කෙලෙස් අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා තමන්ගේ හිත උද්දීපන වෙන රාගේ නැහැ. හිත කුප්පන ද්වේෂේ නැහැ. දැන් මේ ප්‍රතිපදා ඉස්සරහට යන්නේ මේ නිදිමත මේකට භාවනා ලෝකේ කියන්නේ තීන මිද්ද කියලා. මිද්ද කියලා කියන්නේ මිදෙන ගතිය. බටර් ගෑල්ලක් ෆ්‍රිජ් එකට දාපුවාම මිදෙනවනේ. තීනේ කියලා කියන්නේ චිත්තචෛත්‍ය හිතේ මේ චෛතසිකෝල මිදීම තීනේ කියලා කියන්නේ හිතේ මිදීම. චිත්තචෛතසිකයන්ගේ මිදුණු ගතිය මේක එනකොට මේක වලක් කන්න තියෙන එකම දේ තමයි මෙනෙහි කිරීම. ඒකට කියනවා විත්තක්කය කියලා. එතකොට ආස්වාසය ආස්වාසයෙන් මෙනෙහි කරනවා. ප්‍රස්වාසය ප්‍රස්වාසයෙන් මෙනෙහි කරනවා නම් නිදිමත එන්නේ නමුත් නිදිමත එන්න බොහෝම කාලයකට ඉස්සෙල්ලා යෝගාචරය දැන් නම් මෙනෙහි නොකරත් මට භාවනාව හරියනවා. ඔන්නෝ මෙනෙහි කරන්නේ නැතුව යන් කියලා හිතෙනවා. හිතියට පස්සේ වෙන්නේ ගිහිලා ඇදගෙන වැටෙන්නේ අර මහෝරාගේ මල්ලට. ඒක නිසා නිදිමත කඩා ගන්න යෝගාචර ශිල්පීය ක්‍රමයට විතක්කේ යොදන හැටි දැනගන්නවා. විතක්කේ කියන්නේ අරමුණ නම කියලා කතා කරන එක. මෙනෙහි කිරීම කියලායි අපි මේකට කියන්නේ. ඒ නිසා නිදිමත ගතියනවනේ ළඟ ළඟ මෙනෙහි කරන්න කියනවා. ආස්වාස වේලාවේ ආස්වාසය කියලා මෙනෙහි කරන නැත්නම් ආස්වාසය ආස්වාසය ආස්වාසය ඇතුළේන ඇතුළේන ඇතුළේන නැත්නම් ගන්නව ගන්නව ගන්නව කියලා මෙනෙහි කරනවා. පිට වෙන වෙලාවේදී ප්‍රස්වාසය ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනවා. නැත්නම් හෙලනවා හෙලනවා කියලා මෙනෙහි කරනවා. නැත්නම් ප්‍රස්වාසය ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනවා. මෙන්න මේ ළඟ ළඟ මෙනෙහි කිරීමේ ක්‍රමය තමයි නිින්ද එනකොට අල්ලා ගන්න පුළුවන් නම් ඒකට තියෙන බේත. ප්‍රතිනිධි කියලා කියනවා වාසට ඒ දෙන බේත. ආන්නේක දන්නේ නැති වුණොත් යෝගාවචරය නිින්දට අහු වෙනවා. ඒ නිසා කමඨාන සුද්ධ කරනවට කියලා දෙනවා. නිදිමත ගතිය එනවනම් ඒක එක සැරේ එන්නේ ක්‍රමයෙන් එනකොට මේ විත්තක්කය කියන ධානාංගේ යොදවලා මේ නිදිමත කියන නීවරණය අයින් කරගන්න පරිඋත් ทาน කෙලෙස අයින් කරගන්න එතකොට රාග ద్వේෂ නැති හිතකට අවදි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රාග ద్వේෂ නැති හිත හැම වෙලාවෙම හැංගිලා තියෙන්නේ. හැම වෙලාවෙම පසුබාලා තියෙන්නේ, ඇකිලිලා තියෙන්නේ. ඇකිලෙන දෙන්නේ නැතුව ඒක හිතක් රස විඳින්න, හිතක් අත්දකින්න, හිතක් අත්විඳින්න නම් ඒක මෙනෙහි කරලා දැන් මම ළඟ ආස්වාසයට හිත යනවා, ප්‍රස්වාසයට හිත යනවා. ආස්වාසය ආස්වාසය කියලා මෙනෙහි කරන ද්වේෂයක් පහළ වෙන්නේ රාගයක් පහළ වෙන්නේත් නැහැ. ආස්වාසි ආස්වාසි කියලා මෙනෙහි කරනවා නින්දකුත් නැහැ. ආහන විදිහට ශිල්පීය ක්‍රමයට විතක්ක ਵਿਚාර විතක්කේ යොදනවන ඒක නාට තේරෙන්න පටන් ගන්නවා ඒක හරි ප්‍රමාණයට යෙදුවොත් නිදිමත එන්නේ නැහැ. එහෙම නැත්නම් ඇකිලෙන්න ගන්න, හැංගෙන්න ගන්න, මිදෙන්න ගන්න, සීතල වෙන්න ගන්න. සීතල වුණොත් ආය නැවත විතක්කේ යෙදුවත් කඩෙතු ගතිය එන්න පටන් ගන්නවා. ඒ නිසා මේක හරියට ශිල්පේ දන්න කෙනා හරියට බෙහෙත් තෙල් ටිකක් හිඳන මිනිස්සේ ඒ බේත් එළිය පැහෙන්නත් ඕනේ උතුරන දෙන්නත් එපා. ගින්දර නිමෙන්න දෙන්නත් එපා. ගානට බේත් ටික බේත් වලට මේ ගින්දර ටික දානවයි කියන එක දෙන්නෙක් විතර ළඟ ඉඳගෙන කරන්න ඕන වැඩක්. එහෙම නැත්නම් උතුරලා ගියත් හෝ තෙල් බැලිය සීතල වුණොත් තෙල් කහම දෙන්නේ නැහැ. තෙල් තෙල් ටික පදන් වෙන්නේ නැහැ. ඒක ගාන්න කුච කුච කුච කුච කුච කුච කුච කුච කාලා උතුරු උතුර තියෙන පොඩි පොඩි දර කැයි ළඟ තියාගෙන දිගට තෙල් අඩිය පැහෙන්න අරින්න ඕනේ. පාත්‍ර පුච්චන්න ගියාම අපටත් සිද්ධ වෙනවා ඒකේ තල තෙල් ටික කලු කර ගන්න ඕනේ වැඩියෙන් ගින්දර දැම්මොත් තල තෙල් වාෂ්පයට ගිනි අරගෙන මුට්ටියත් එක්ක ගිනි ගන්න. ගින්දර අඩු වුණොත් දවස් දෙකෙන් කරන්න පුළුවන් වැඩේට දවස් 4 5ක් ඉන්න වෙනවා. ඉතින් හරියට තෙල් හට්ටිය ගානට පැහි පැහි තියාගෙන ඉඳ ගානට තෙල් තියෙනවා. දැන් කරන්නේ ගෑස් ලිපේ තියලා ගානට තෙල් ගෑස් උදුන හදලා තියෙනවා. ඉතින් ඒ කාලේ ගෑස් තිබුණේ නැහනේ. දැන් ඉන්න කටේ රෑයන ගෑස් තියෙනවා. මේ දවස්වල ගෑස් තිබුණේ නැහැ ඉතිකාරේ ඔහොම තමයි කරේ. ඒ වගේ මෙනෙහි කිරීම තමයි අපිට තිබුණු යාන්ත්‍රය. ඒ වගේම තමයි මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද නැති වුණාට පස්සේ උද්දච්ච කුක්කුච්ච කියලා අර විවේක හිතට අතීත වෙච්ච දේවල් කල්පනා වෙන්න පටන් ගන්නවා. අනාගත වෙච්ච දේවල් කල්පනා වෙන. යාට තියෙන බාහන හොඳට යනකොට කොහෙදෝ නැති හිලිවිලි කන්දරාවක් කඩා වැටෙනවා. මේ බොහොම ලස්සන ඉඩ පහඩුවක් හම්බුනාම ඒකේ හීන පේන්න පටන් ගන්නවා. ඒකේ පරණ යාළුවෝ ඇවිල්ලා කතා කරන්න පටන් ගන්නවා. ඒකේ ඉස්සරහට කරන තියෙන සැලසුම් එන්න පටන් අර ගන්නවා. ආයෙසරයක් අර තිබුණු එකලස ඒක තිබිච්චේ සමාහිත බව නැතිලා යනවා. ඉතින් එතකොට ඒකේ නාට ඒ සමාහිත බවක් නැවත ඇති කරගන්න මේ අතීතයට දුවන පශ්චාත්තාප වෙන අනාගතයට දුවන තිගැස්සෙන ඒ වගේ හිතවිලි එනකොට ඒකේ නාට නීවරණය මේ කියන්නේ උද්දච්ච කුක්කුච්ච කියලා මේ නීවරණට කියන්නේ. ඒ නීවරණය නැතිකරන්ඩ සුඛය දහ භාවනාවේදී මම ඒක මෙහෙම හරියටම කියන්න පුළුවන් ප්‍රස්වාසයේ ගෙවාගෙන යනකොට තමන් තේරෙන්න පටන් අර ගන්නවා බොහොම සාන්ත තැනකට හිත වැටෙනවා බොහොම සුඛදායි සන්තෝෂේව පනීතෝච කියන තැනකට හිත වැටෙනවා ආශ්වාසය ගෙවන් වෙනකොට තියෙනවා ඒක එච්චර දැනෙන්නේ ප්‍රශ්වාසය ගෙවන් වෙනකොට පිම්බීම හැකිලිම කරන එකනාගේ හැකිලිම ගෙවන් වෙනකොට අත ගාගෙන යන වගේ සුඛයක් දැනෙනවා අන්න එහෙම සුඛය වර්තමානයේ අත්දකින්න කෙනාට හිත අතීත අනාගත දුවන්නේ ඒ නිසා ඒක ප්‍රීතියෙන් ව්‍යාපාදයටපත් කරන අතර සුඛයෙන් මේ කියන උද්දච්ච කුච්ච දෙක අයින් කරනවා ඊට පස්සේ විචිකිච්ඡාව තියෙනවා විචිකිච්ඡාව කියලා කියන්නේ සැකයක් වෙනවා මම ඉස්සරහට දයන්නේ පස්සට දයන්නේ. මේක සමතෙත් දන්නෙත් නැහැ මේක විපස්සනාව දන්නෙත් නැහැ. මේක හරිද දන්නෙත් නැහැ වැරදිද දන්නෙත් නැහැ කියලා මේ ලස්සනට වැඩේ යද්දි අනිවාර්යයෙන්ම සැකේනවා. ඒ සැකය ඒ කෙනාට තේරෙන ඥානයක් විදිහට. එයා හිතන්නේ මේක විමසොන්නුවන මේක ධම්මවිචේ සම්බොජ්ජංගය මේක විමංශක විමංශාව කියලා හිතාගෙන අරක දිගේ හැත් බැඳ බැඳ පයින් රිලොන්ඩේ ඉනිමම් පාදිනවා. එහෙම නොවෙන්න නම් එයා දැනගන්න ඕනේ මේ ඉතුරු ධානාංගේ විතක්ක ਵਿਚාර ਵਿਚාරය කියන විමසුන් නුවණ තියෙනවනම් Taman දන්නවනම් මෙතෙක් කියලා ආවෙත් ප්‍රතිපදාවේ දැන් එන්නේ කෙලස් අඩු වෙන එකයි තියෙන්නේ මෙතන නතර වෙලා ලියන්න තියෙන මල් ලෝබන්න යන්න නරකයි මේ සැකය මෙතෙන් එන්න පුළුවන් මම නිසකව එහෙම නැත්නම් පෙර කරපු අත්දැකීම් වලට සාපේක්ෂව මම અભීතව නොවැනි වෙන්නේ නැතුව චපල වෙන්නේ නැතුව මම ඉදිරියට යන්න ඕනේ කියලා ඒ කිනාට යන්න පුළුවන් වෙන්නේ විමසුන් නොවන තියෙනවා නම් තමයි. එහෙම නැත්නම් විචාර බුද්ධිය තියෙනවා. ඒ විචාර බුද්ධිය පොතෙන් ගන්න බෑ. ආශිර්වාදයෙන් ගන්න බෑ. බෝධි පූජා තිබ්බට හරියන්නේ නැහැ. දානි දුන්නට හරියන්නේ නැහැ. සිල් දැක්කට හරියන්නේ නැහැ. තමන්ගේම භාවනා අත්දැකීමෙන් මේටි ඉස්සලා මේක වෙලා සුද්ධ කරගෙන දැන් දැනගන්න ඕනේ දැන් මෙතෙන්දී නතර වෙන්න නරකයි. කාය ජීවිත নিরপেক্ষව යන්න ඕන කියලා මෙයා පුරුදු කරගන්නවා. එතකොට ඒ විමසුන් නුවණ නැත්නම් තමන්ගෙම ඍජු අත්දැකීම මෙන්න මේ විදිහට මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ටික විචක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන ධානාංග වලින් ප්‍රතිස්ථාපනය වෙනකොට මේක බොහොම ලස්සනට අන්ධකාරයක ඉඳලා අරුණ නැගලා ඉර නගිනවා වගේ. අන්ධකාරේ රාත්‍රී ගෙවම් කරනකොට ඉර නගින්න ඉස්සලා අරුණ නගිනවා. අරුණ නගිනකොට පහන් එලියක් හැම පැත්තෙම තේරෙනවා. ඒකල බය භාගයකට විතර පස්සේ ඔන්න ඉර නගිනවා. ඒ වගේ Tamange හිතේ මෙතෙක් සදා කාලිකව තිබුණු මේ අන්ධකාර ගති වෙනුවට සමානට වර්ණ ආලෝක නැත්තම් සුදු ආලෝක පහළ වෙලා අන්තිමට තේරෙන පටන් ගන්නවා. දිගටම අරමුණේ හිත පාත්තන්න පුළුවන්. දිගටම සොඳුරු මිහිරි ප්‍රමෝදයක් හිතේ තියෙනවා, සුඛයක් හිතේ තියෙනවා. දන්නවා දැන් කෙලස් පැත්ත යට ගියා. කුසල් පැත්ත සෝබන චෛසිකේ ඊට ආවා. මට දැන් මේක පවත්වාගෙන යන්න පුළුවන් කියලා. ඉතින් ඒ විදිහට අර අරුණ ගෙවම් කරගෙන ඉරණගිනවා වගේ අවස්ථා කීපෙකින් කෙලෙස් සහිත හිත ප්‍රථම ධ්‍යානට වැටෙනවා. අද දවලුත් ප්‍රශ්නයක් අහලා තිබුණා කොහොමද කෙනෙක් මේ සමාධියක් ඇති වෙනකොට සමතයක් ඇති වෙනකොට දැනගන්නේ කියලා මම ප්‍රතික්ෂේප කරා ප්‍රශ්නේ. ඒ මොකද හේතුව මේ අපේ වැඩමුළුව ප්‍රධාන වශයෙන්ම සතිපට්ඨාන යොමු වෙන එකක් නිසා. නමුත් මම මේක අවස්ථාවක් කරගන්නවා කොහොමද කෙනෙකුට මේක අපේ තේරවාද ශාසන ක්‍රමයේ හැටියට තේරෙන්නේ. මගේ හිත දැන් සමාධියකට යනවායි කියලා. ඒ තේරෙන ක්‍රම 10ක් පසු කාලීන විශේෂයෙන්ම ලංකාවේදී අට කතා ලියපු ආචාර්යින් වහන්සේලා පෙන්ලා දීලා තියෙනවා. භාවනා කරපු කෙනෙකුට ඒක උරගලක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒව අපේ අපවත්චි ලොකු ස්වාමීන් වහන්සේ පරිසම්බිදා මාර්ග පොතෙන් අරගෙන උන්වහන්සේගේ පොත්වලට ඇතුල් කරලා තිබුණා. ඉතින් ඒව පෙන්නනවා පරිපන්ත ධර්ම හයක් අයින් වෙනවා. ඕදාන ධර්ම හතරක් පහළ වෙනවා. හතුරු ධර්ම හයක් අයින් වෙලා මිත්‍රපක්ෂික ධර්ම හතරක් එකතු වෙනවා මේ ලකුණු 10 තියෙනවා නම් Tamanට හිතා ගන්න පුළුවන් හිත දැන් <clears throat> අසමාහිත නැහැ සමාහිතයි වික්ෂිප්ත නැහැ අවික්ෂිප්තයි සමාහිතයි කිය. පළවෙනි මේක තමයි අතීතයට සහ අනාගතයට තුන ගතිය නැතිලා යනවා. අතීතානුධාවනං චිත්තං විකෝපානුපරිත්තං සමාධිස පරිපන්තෝ කියලා අතීතයේ කොච්චර මොන දෙයකට හිත ගියත් ඒක අසුචියක් ඒක අකුසලයක් මාර පාක්ෂිකයි. ඉන් කරන්න දෙයක් නෑ අපේ හිත මෙතෙක් කල ජීවත් තිබුණේම අතීත අනාගතේ. දැන් මේ වර්තමානයේ හිත පැවැත්වීම නැත්නම් මේ සතිය ඉස්සර කරගත්ත නිසා යාට තියෙනවා සමහර වෙලාවට මගේ හිත <clears throat> දුවන ASCII කුඩ අලුපූල් ගෙඩියක් තිබ්බා වගේ ලබ්බක් තිබ්බා වගේ වර්තමානයේ හිටිනවා. එතකොට තේනවා මගේ හිත අතීතේ නෑ කියලා. එතකොට දන්නවා අතීතේ ගියානම් වික්ෂිප්තයි සමාධියක් නැහැ කෙලස්. මගේ හිත දැන් අතීතේ නැහැ කියලා දන්න. ඒක මේ කවුරුත් ඇවිල්ලා දෙයියෝ ඇවිල්ලා කණ්ඩ කරන කොඳුරලා කියනව නෙවෙයි. කල්යතු පපුවේ පච්චක් කොටලා දිනවත් නෙවෙයි. Tamante ඒ වෙලාවේ තේරෙනවා. ඉතින් ඒක තේරෙන්න නම් ලක්ෂ වාරයක් මේක වෙලා තේරුම් ගන්න බැරුව ඉඳලා බණ අහලා අහලා තේරුම් ගන්න ඕනේ මේක හංගලා හංගිවරාවට කරන එකක් නෙවෙයි අනිවාර්යම අතීතයට දෝදෝ හිටපු හිත දැන් ඇවිල්ලා වර්තමානයේ හිටියා ඒ වගේම එයා දන්නවා අනාගත පටිකම් කරන් චිත්තම් විකම්පිතං සම්මාදේශ පරිපන්තෝ මොනවා හරියකින් කමන්නේ අනාගතයේ හිත ගියා නම් අපිට පිංකමක් කරන්න ඕනේ කියලා නැත්නම් මිනිහක් මරන්න ඕනේ කිව්වයි කියලා කොයි එකට ගියත් අකුසල වර්තමානයේ නැගිටලා ගත්ත හිත අතීත දිහාවට ගියොත් තිගැස්මක් ඇති ඒක කෙලෙස් ඒක සමාධියට පරිපන්ත සමාධියට හතුරු ධර්මයක් එනිසා දැන් දන්නවා උලන් වදින්න නැත්නම්කපත් වෙන පහන්දැල් වගේ හොඳට හිත වර්තමානයේ කෙලින් වෙලා හිටිනවා. මේක වෙලා තියෙනවා මෙතන ඉන්න ඔක්කොගෙම. අනිවාර්යයෙන්ම වෙලා තියෙනවා. කවුරුවක්වත් ඒක අඳුනන්නේ ඒක බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා අගය කරන දෙයක් බව දන්නේ නැහැ. අඳුනන්නේ අතීතයට ගිය ටික විතරයි. මතකෙට යන්නේ ඒ ටික විතරයි. අනාගතයට ගිය ටික විතරයි මතකෙට යන්නේ. වර්තමානයේ හිටින එක බණ අහලා අහලා අහලා ඒකට පුළුවන් තරම් උපස්ථාන කරලා සමාහය මේ එළඹ වාසය කරොත් විතරක් කලාතුරකින් තමයි තේනවා දැන් මගේ හිත වර්තමානයේ තියෙනවා කියලා. ඒකට සාක්ෂි දෙකක් තියෙනවා. අතීතේ නැහැ කියලා එක සාක්ෂියක් තියෙනවා. අනාගතේ නැහැ කියලා තව සාක්ෂියක් තියෙනවා. මෙන්න මේ වර්තමානයේ ඉන්න බවටත් අතීතය අනාගතේ නැති බවටත් තේරුම් ගන්න බැරි කෙනාට භවනායෙන් ජීවණක් ලබන්න බෑ. ඇත්තටම වර්තමානයේ හිටියත් වර්තමානයේ බව දන්නේ නැත්නම් ඒක හරියට අන්ධයෙක් ඇවිදිනකොට පයට මැණිකක් හැප්පෙනවා. අන්ධයා දන්නේ නැහැ. අන්ධයාට අඳුර ගන්න බෑ. ඒකට ඇස් දෙක තියෙන්න ඕන. මැණික හැප්පෙන එකත් එක වාසනාවක්. නමුත් මැණික අහුලා ගන්න එක නිසා භාවනා කරනකොට යම් කිසි කෙනෙකුට වර්තමාන හිත ඇවිල්ලා මේක අතීතයේ නෙවෙයි අනාගතේ නෙවෙයි වර්තමානයේමයි කියලා තේරෙන්නේ නැත්තම් ඒ බුරුමේ පඬිස්සවාංශ කියනවා ඒකේ යෝගාවචරයේ දෝෂයක් නෙමෙයි ගුරුවරයාගේ දෝෂයක් කියලා. ගුරුවරයෙක් පැහැදිලි කරලා කියලා දීලා නැත්තම් කාටවත් අල්ලන්න බෑ. ඒ නිසා ගුරුවරු ලක්ෂ වාරයක් එකම කියනවා. මොකද අහන කෙනා අන්‍ය විහිිත වෙලා නෑහන්නේ. මේ කියන කාරණාවට හිත යන්නේ නෑනේ. ඉතින් ඒ නිසා ආයෙත් දවසක් අහන ඊට පස්සෙත් උත්තර දෙනවා. ඊට පස්සේ ආයෙ බනටත් කියනවා. ආයෙ සරක බන කියනවා කියලා කියන්නේ ඔන්න ඕකට. බන කියන කෙනේ එකම දේ ලක්ෂ වාරයක් කියනවා. ඩෝප් වෙච්චාමත් ඔච්චරයි. බීපු මිනිස්සුත් එකම දේ කියනවනේ. බණ කියන කොටත් එච්චර. ඒ තමයි මේ බණ කියනවද කියලා අහන්නේ. ගෙදර තරහ වෙනකොට මිනිහත් එක්ක ගෑනිත් එක්ක කරන්නේ මොකද මේ තමයි බණ කියනවද ඔය කියලා කියන්නේ එකම දේ නැවත නැවත කියලා. ඉතින් හාමුදුරුවොත් ඒක දැනගෙන ඒ බබෙකුට බහ තෝරලා දෙනවා වගේ කියලා දෙන්න ඕනේ. වර්තමාන හිත ගන්න එක නෙවෙයි වැදගත් දේ. වර්තමාන හිත තියෙනවා අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි කියලා දැනගන්නේ. මේක උදාහරණයක් වශයෙන් කියනවා නම් මේක තව ටිකක් පැන්සල් උල් කරා වගේ දියුණු සියුණු කරන්ඩ ආස්වාසේ හිත තියෙනකොට එයාගේ විමසුන් නුවණ තේරෙන එක ප්‍රස්වාසේ නෙවෙයි කියලා. ඒකට ආස්වාසේ තියෙන හිතට තෙදක්. මගේ හිත තියෙන සද්දක නෙවෙයි. වේදනාවක නෙවෙයි. හිතවිල්ලක නෙවෙයි. ප්‍රස්වාසේ නෙවෙයි ආස්වාසේ. හිතන්න පුත්‍රයන්ව අපට දෙන මේ තියුණු භාවයේ මේ ප්‍රණීත භාවය අපේ කිසිම ගුරුවරෙක් අපිට උගන්වලා නැහැ. ওই දින මොනම ලෝකේන දක්ෂම විද්‍යාඥයන්ට තේරෙන්නේ නැහැ. අවුරුද්දෙන් කියන ඔබ වර්තමානයේ ඉන්නකොට අතීතය අනාගතය නෙවෙයි කියලා දැනගනින් ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සති පොත ලියනකොට කිව්වා මේ වාක්‍යයක් ලියන්නේ කියලා. මම ආස්වාසයේ ඉන්නකොට ආස්වාසය කියලා මෙනෙහි කරන අතර විමසුන් නුවණට දන්නවා ප්‍රස්වාසය නෙවෙයි කියලා. ඒක තව දික් කරන්න පුළුවන්. මේක සද්දයක් නෙවෙයි. මේක වේදනාවක් නෙවෙයි. මේක හිතවිල්ලක් නෙවෙයි. මේක ආස්වාසය. ඉතින් බුදු වුණා වගේනේ හිත. ආස්වාසයේ ඉන්නේ ආස්වාසයේ බව දන්නවා. ප්‍රසවාසයේ නෙවෙන බවක් දන්නවා. මේ විදිහට අතීතනාගතේ නෙවෙයි වර්තමාන හිත තියෙන්නේ කියලා දැනගැනීමේ හැකියාව තියෙන එකම සතා මනුස්සයා විතරයි. ඒක නැත්තම් තිරිසන්. එච්චරයි කියන්නේ. ඒක නැත්තම් තිරිසන්. අපේ කිසි වෙනසක් නැහැ තිරිසනෙකුත් එක්ක. තිරිසනත් ඉන්නේ අතීත අනාගතේ ඌ දන්නේ නැහැ. වර්තමානට ගණ්ඩත් බෑ. ගත්තර දන්නෙත් නැහැ. අනිත් එක ඌට බණ කියන්නත් බෑනේ. අනිත් එක තිරිසනුන් අතර ධර්ම කතිකයොත් නැහැ. තිරිසනුන් අතර සීලවන්තයොත් නැහැ. දූතහංග රකින්න කවුරොත් නැත්නම් උන්ට ඒ උනාට බණ කියන කවුරුත් ඇත්තෙත් නැහැ. මේ මිනිස්සයා කියන සතාට කිව්වට පස්සෙත් කියනවා අනේ තේරෙන්නේ නැහැ නේ මේවා ගැඹුරුයිනේ කියලා ලේසියට කරාරිනවා. කරන්න දෙයක් නැහැ. ඒක ගුරුවරයාගේ වැරද්දට වැරෙනවනේ. ඉතින් ගුරුවරයා නැවත නැවතත් ලක්ෂ වාරයක් විවිධ ක්‍රම වලට කියලා දෙන්න ඕනේ. වර්තමාන දිත ගන්න එක නෙවෙයි බබෝ වැඩේ. ගත්ත බව දන්න එක. පය වදින එක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ මැනිකේ. මැනික අහුල ගන්න ඕනේ. ඒ නිසා අපි හුඟක් වෙලාට හිත තියෙන වර්තමානයේ ඒක හරි පාළුයි. ඒක හරි නීරසයි. ඒක හරි ඒකාකාරයි. ඉතින් අපි මොනවා හරි අතීත අනාගත දෙකට හිත දානවා. විවේකීව gedit වෙලා ඉන්න වෙලාවදී අපි ගොඩක් කලකට වර්තමානයේ තියෙන්නේ. ඒකට කල්පනා නැද්දකින් පත්තරේවත් නැණේ කියවන්නේ. අල්ලපු gedරුන් දැවත් නැණේ කයිවරුවක් කෙලින්න. මට සෙල්ෆෝන් එකක්වත් නැණේ කාටද ටෙලිෆෝන් කෝල් එකක් දෙන්න. නව කතාවක්වත් නැණේ බලන්න. අඩු ගන්න ටීවී ප්‍රෝග්‍රෑම් එකක්වත් නැණේ බලන්න කියලා අර තියෙන පෑදී දියට බොරදිය දාගෙන ඊට පස්සේ හිතනවා පොහොසත් කියලා. මේ තරමටම අමනයි. මේ තරමටම මෝඩයි. ඒ නිසා වර්තමාන හොතර ගන්න එක නෙමෙයි අපි මේ භාවනා මධ්‍යස්ථානයක පුරුදු කරන්නේ. අපි දන්න ඒක මනුස්ස හිතේ තියෙන ගුණයක්. අපි කියන වර්තමාන මොහොත ගත්තට පස්සේ වර්තමාන මොහොතේ ඉන්න බව දන්නවා. එතකොට පරිබන්ත ධර්ම දෙකක් අයින් කරලා තියෙනවා වර්තමානයේ පැවැත්තිය. තව ධර්ම දෙකක් තියෙනවා අබිනතං චිත්තං අපනතං චිත්තං කියලා. හිත මම භාවනා කරනවා කියලා නැත්නම් මම මම ධානයකට ආවයි කියලා අබිනචයටපත් වෙනවා උදම්මනන්න පටන් ගන්නවා. ඒත් ඉවරයි. එහෙම නැත්නම් අපනතියකට වත්තන දකින් ඊයේ හරි ගියා අද හරි ගියේ නෑනේ මට වහකණ්ඩ හිතෙනවා කියලා ඒ භාවනාව වැරදුණයි කියලා ආය පශ්චාත්තාප වෙනවා. ඊයේ ෂෝක් එකට හරි ගියා මෙතනමයි වාඩි උනේ මේ දිහාටමයි බලාන හිටියේ මේක ආහාරමයි ගත්තේ මේ දිසාවටමයි හිටි බලන්නකෝ අද නැකත හරි නෑ. ඉතින් මං වගේ කාලකන්ණියක් නෑ කියලා අපනත හිතේනවා. ඒ දෙකම තියෙන තාක්කල් භාවනාව හදියන්නේ නෑ. යම් චිත්තක්ෂණයක Taman දන්නවා නම් ආස්වාසය ආස්වාසයෙන් දැනෙන චිත්තක්ෂණේ අබිනතියක් නැහැ අපනතියක් නැහැ. උදම්මැනිල්ලකුත් නැහැ, පශ්චාත්තාපෙකුත් නැහැ. ඒක තියෙන්නේ මධ්‍යස්ථ හිතක්. ඒකෙත් ඉන්න අපේ හිත ගොඩක් වෙලාවට උදම්මනන්න නැත්නම් අපිට දැනෙන්නේ පාළුවට. පශ්චාත්තාප වෙන්න නැත්නම් අපිට පේන්නේ ඒකේ නිකන් සුදු කඩදාසියක් වගේ මොනවත් ලියලා නැහැ. ඉතින් ඒකේ වටිනාකමක් පේන්නේ නැහැ. අපිට මතක තියෙන්නේ අපිට හිතවදින්නේ තද බලාබිනතියක් හරි තද බලාපණතියක් ආවනම් ඔන්න මතක තියෙනවා. මේ නිසා කෙලෙස් සහිත හිත මතක හිටිනවා. කෙලෙස් සහිත හිතේ නිමිති නෑ, අරමුණු නෑ, සලකුණු නෑ, මොනවද උනේ කියලා කියා ගන්න බැරුව වගේ. ඉතින් ඒකට යෝගාශීර්ෂයන් වැරදිලා කියනවා. උත ඊයේ හිත හිත හිටපු එක හම්බුණා නම් ආ පාටියක් දාලා කෑ ගහලා කියනවා හරි මට නම් දැන් ඕන වෙලාවක භාවනා කරුවොත් ඔන්න පළවෙනි ධ්‍යානට යන්න පුළුවන් කියලා ඉතින් අඬ අරපාන. එතකොට මේක සිද්ධ වෙන්නේ අභිනතිය කියලා දන්නවනම් බුදුජානකසේ සඳහන් කළා තියෙනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා මම දැන් ධානයක ඉන්නේ කියලා කල්පනාවක් ආවනම් ධානෙ නැහැ මොකද ධානයේදී එහෙම කල්පනා නැහැ කල්පනා නැති නිසා තමයි ධානයක් ධානයක් කියලා දැනගන්නේ සමාධියක් සමාධියක් කියලා දැනගන්නේ ඒක නිසා මේ හම්බ වෙච්ච විවේකයට කෑ ගහන්න ගියොත් අඳහර පාන්න ගියොත් ඉවරයි ඒකෙදී නිකන් මේකට ගැළපෙයි කියලා මම හිතනවා මෙන්න මෙහෙම උපමා කතාවක් තියෙනවා නැත්නම් විහිළුවක් තියෙනවා. ආම්දුරු හතර නමක් වාඩි වුණාලු භාවනා ශාලාවක හතර නමලු හිටියේ. කතා කරගත්තලු අපි එක්කෙනෙක්වත් එක්කෙනෙකුට කතා කරන්නේ අපි හෙට උදේ වෙනකම් භාවනා කරනවා. ඉතින් කට්ටිය භාවනා කරනකොට හතරට විතර වාඩිනවා හය විතර වේගෙන එනකොට එක නමක් දැක්කලු පහනේ තෙල් ඉවර වෙලා කියලා. ඉතින් කැපකාරයා ළඟින් ඇවිල්ලා ගියාට පස්සේ ආ කතා කරලා කැපකාරයාට මාට්‍යෝ පහනේ තෙල් ඉවරයි කියලා. ළඟින් හාමුදුරුවෝ අන්න කතා කරා කියලා. ඊගව හාමුදුරුවෝ ඔය අනුන්ගේ වැරදි අල්ලන්නේ කියලා දැන් ඔයත් අහුණානේ කිව්වලු. එයත් අහුණා. අන්තිම හාමුදුරුවෝ මං විතරයි කතා නොකර කිව්වා ඌත් අහුණා. ඔය වගේ බටපෙළ වැටෙනා වගේ වැටෙන්න පටන් අරගන්නේ මේ හිත සමාධි වෙගෙන එනකොටම එක උදම්මනනවා. ඒ නැත්තම් පශ්චාත්තාපයට වැටෙනවා. ඉතින් ඒ නිසා සමාධිගත වීම හෝ මැද පැවැත්වෙන එක නෙවෙයි වැඩේ මේක රකින්න එකයි. ඒ නිසා කොයිම වෙලාවක මගේ හිත උදම්මනලත් නැහැ. මගේ හිත පශ්චාත්තාප වෙලත් නැහැ. නොසැලෙන මනසක තියෙන්නේ. මගේ හිත තියෙන්නේ తాදී ගුණය කියලා. ඒක اگේ කරන්න කිසිම බෞද්ධෙක් දන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද අපිට පේන්නේ බුදුරජාණන් වහන්සේ තථාගත තාදී ගුණය නෙවෙයි අපි බුදුහාමුදුරගේ මොනවදෝ හිතාන ඉන්නේ. ආඩු ගානේ පළවෙනි ධ්‍යානයේදී පවා මේ පරිපන්ත ධර්ම දැනගන්නකොට පවා යෝගාවචර දැනගන්න ඕනේ මේ ධර්ම තියෙන්නේ උදම්මනටවත් පශ්චාත්තාප වෙන්නත් නෙවෙයි. ඒ වගේම තියෙනවා ලීනං චිත්තං ලීනං චිත්තං කොසජානපත්තං අතිපග්ගහිතං චිත්තං වික්ඛිතං කිය. හිත බොහොම උදම් මේ උදම් මැනීමත් එක්ක එකතු වෙලා ඇවිස්සෙන්න ඉඩ තියෙනවා. ඒක නිකන් අලු ගොඩකට ගලක් ගැහුවා වගේ මේ වැසි පොදියක් ඇවිස්සලා ගියා වගේ පාරට ඇවිස්සෙන්න ඉඩ තියෙනවා හිත. ඒ වගේම ඕනකට වැඩිය සීතල වුණොත් නිින්දට වැටෙනවා. මේ මේ தත්ත්වය බොහොම හොඳයි ඔක්කොම සම්බර වෙලා යනවා දැක්කොත් හිත හැංගෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ දෙකට වැටෙන්න දෙන්නෙත් නැතුව, මේ පැත්ත රදින්නෙත් නැතුව මේ පැත්ත රදින්න නැතුව අර කඹේ ඇවිදින්නා වගේ, තනියේ දණ්ඩේ ඇවිදින්නා වගේ හිතේ තියෙන වීර්ය චෛතසිකය අතිරේක යන්නෙත් නැතුව, අඩු වෙන්නෙත් නැතුව මැද හිතේ පවත්නවා කියන එක ගෝ කල්යනා ඔයක උපයා ගත්තට පස්සේ ඒක පවත්තන එක උඟා කල් යනවා. හැබැයි කොච්චර ඒ ධර්ම දෙක සමබර කරන්න බැරි කෙනාට වෙන කිසිම කෙනෙකුගේ පිටක් නැහැ. වෙන කිසිම පිනකින් මේක ලැබෙන්නේ නැහැ. මේකම ලක්ෂ වාරයක් කරලා හිත වට ගන්න නැතුව තියාගන්න. එතකොට ඒක අචීතනාගතෙන් තොරයි. අබිනතියෙන් අපනතියෙන් උදම්මැනීමෙන් සෝ පශ්චාත්තාපෙන් තොරයි. හිත ඇකිලිලත් නැහැ. හිත ඇවිසිලත් නැහැ. මෙන්න මේ ධර්ම 6 මේ කට්ටල තුන සමබර වෙනකොට එයාට තේරෙන්නේ තනි එරඬ කැවිදින්නෙක් වගේ එහෙම නැත්නම් කඹේ කැවිදින්නෙක් වගේ තමයි තේරෙන පටන් ගන්නවා මේ ගත්ත එකලස සමබර භාවයේ දිකට ගෙනියනවා. ඒ වගේම තමයි මේ භාවනා කරන යනකොට තත්ත ජාතානන් ධම්මාන අනතිවත්තනට්ඨේන සම්පහන්සනා කියලා එතකොටම සද්ධාව වැඩෙනවා. මේ පැත්තෙන් ප්‍රඥාව වැඩෙනවා. මේ ශ්‍රද්ධා ප්‍රඥා දෙක සම්බර වුණේ නැත්නම් ආයෙ වැටෙනවා. එනිසා මේ භාවනා කරනකොටම ඇති වෙන මේ අමුතු සද්ධාව, ඒ මේ මේ බණ අහලා මේ බණ ක්‍රියාත්මක වෙන ප්‍රඥා දෙක එකිනෙකා පරයා යන්න දෙන්න නරකයි. ඒක සමාධිය සහ වීර්ය දෙකත් රණ්ඩු කරනවා. සමාධිය වැටුණොත් නින්දට වැටෙනවා, වීර්ය වැටුණොත් ඇවිස්සෙනවා. මේ දෙක සම්බර කරන්න ඕනේ. ඒ වගේම ඒක රසට්ටේන සම්පාංශන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහම එකම කෘත්‍ය කරන්න ඕන. හරියට එල්ලේට වෙඩි තියෙන එකන වටපිට හැරෙන්නේ නැතුව එල්ලේ දිහා බලාගෙන එහෙම දිගටම වෙඩි තියෙතියා වෙඩි තියෙතියා දිගටම දුන්නෙන් විදලා විදලා විදලා තමයි අපි එකලස ගන්න දැනගන්නේ. ඒ නිසා එතනදී ඇති වෙන මේ අන්‍ය වේත වෙන්නේ නැතුව කෑකොස්සන් ගහන්න නැතුව මේ ලැබිච්ච එකලස ඒක රස කරනවා කියන එක එකම කෘත්‍යයටයි මේ යෙදෙන්න කියන එක මේ ජීවිතේ පළවෙනි වතාවට වෙන වෙලාව. අන්නේ විහිතව තිබුත් මේ චෛසික 52ම දැන් ලස්සනට ගොනු වෙලා එන්න පටන් අර ගන්නවා. ආසවන්තේන මේකම ලක්ෂ වාරයක් කරනකොට තමයි මේ එකතු කරගත්ත එකලස් කරගත්ත එක බොහෝ කල් පවත් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ ධානයක් සමාධියක් උපචාර සමාධියක් හැදිලා එනකොට ඒ යෝගාචර කියන කවදාකවත් මේක අහම්බයක් නෙවෙයි. ඒක ඒකාන්තෙම ප්‍රතිපදාවක ප්‍රතිඵලයක්. එnde end end ශිල්පේ දියුණු වෙනවා. එnde end end තියුණු වෙනවා. එnde end කෙලෙස් අඩු වෙනවා. අන්න මේ විදිහට ප්‍රථම ධානයක් උපේනවයි කියන එක කොච්චර අමාරුද? ඒක උපයාගත්තට පස්සේ හරි අනුන්ට ඒක නෑ මට මේක ලැබුණයි කියලා මාන්නක්කාර වෙනවා නම් බුදුරජාණන්සේ කට හොදලා කියනවා සත්පුරුෂය කියලා. මෙච්චර අමාරුවෙන් හොයාගත්ත මෙච්චර සුපයාගත්ත ධානයටත් අන්ධහැර පාන්න ගත්තොත් කියා පාන්න ගත්තොත් අඟ උස්සන්න ගත්තොත් අරය පහත් කරලා තමන් උස් කරගන්න උත්සාහ කළොත් අසප්පුරුෂ ඒ වුණාට ඒක තමයි සාමාන්‍ය හිතේ හැටි අනිවාර්යම ආඩම්බරයක් වෙනවා. බුදුරජාණන්සේ ඒක නිසා කියනවා සත්පුරුෂයා ඒ වෙනුවට කල්පනා කරනවා මට දැන් විතක්ක ਵਿਚාර පීච සුඛ එකක් ගතා සහිත ප්‍රථම ධානය ඉපදුනා. අතම්මේතා වුත්තා භගවතා මේ ඇතිවිච්ච ධ්‍යානයේ මාන්නයක් ඇති කර ගැනීම නොවණ්ඩයි බුදුහාමුදුරුවෝ බණ කියලා තියෙන්නේ. තම්මේතා කියලා කියන්නේ එයින් නිපන් මාන්නේ. එයින් නිපන් උද්‍යෝ මේ උදම්මැනිල්ල. ඒ ධ්‍යානයත් උපදිනවත් එක්කම මාන්නයක් ඇති නොකරගන්න උදම් නොඅනණ්ඩයි බුදුහාමුදුරුවෝ අපිට අනික් ශ්‍රේෂ්ඨ ගුරුන්ට වැඩි ඉස්සරහින් ඉන්නේ. නිසා අතම්මේතා වුත්තා භගවතා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යම් හේයකින් මේ කඹේ ඇවිදින්නා වාගේ එකලස් කරගත් එක කෑකොස්සන් ගහන්න ගියොත් හැලෙනවා. මේත් අහලා ඇති මං හිතන්නේ අර පරණ වේලිච්ච විලක හිටපු ඉබ්බෙකුයි එතෙන්ට අහම්ෙන් ආපු කොක්කු දෙන්නගේ කතාව. ඒ ඉබ්බ වේලිලා කට්ටස්සට වෙලා ඉන්න වෙලාවේදී පුරුදු කොකු දෙන්නෙක් එනවා වේලිච්ච පෙරේ මැරලා ගිය කක්කොට්ටොයි මාළු ටික අල්ලන කන්න. ආ ඉබ්බ කට්ට අතර රින් ගගෙන ඉන්නකොට මොකද යාළුවා අසර වෙලා කියනවා අනේ බලපංකෝ වතුර ටිකකුත් නැහැම දැන් වැවේ අපි ඉන්න එකේ. ඒතර කියනවා අයියෝ උඹලා දන්නේ නැද්ද මේ ළඟ තියෙන ලොකු වැවක්. මේ අපි අතනින් මෙතෙන්ට පීලන ඉගලන જાතියක් කොක්කු. ඉතින් ඒකට කියනන් ඉවරනේ කියනවා අනේ පිස්සු කතා කරනද ඉබ්බ කාත් ඉපදුනේ ඉගිලුනේ මං කොහොමද යන්නේ කියලා. ඒතර කියනවා මෙහෙමයි අපි කෝටු කැල්ලක් අල්ලගෙන පියාඹන්න උඹට පුළුවන් නම් හයියෙන් කට වහගෙන වරේ. ඉතින් කට වහගෙන ඉබ්බ උඩට ගියාට පස්සේ කොල්ලෝ ටිකක් කොලිත්තම් කරනවා අන්න බලාපු ගොල්ලෝ කොකෙක් මේ ඉබ්බෙක් කිලෙනවා ඉබ්බෙක් කියන ඉබ්බ කටන්න අයියකෝ මට බැරිද කො කිලෙන්නේ කියලා කට අරනකොට මොකද වෙන්නේ? තැරි ගහිලා වැටෙනවා ගලක් උඩට. මෙන්න මේ කට ඇරිල්ලට තමයි බුදුහාම කියන්නේ යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. අර ගත්ත එකලසේ යන්තම් එහා වැවට යනකම් කට වහගෙන යන්න බැරි කම නිසා. ඉබ්බතරි ගහලා වැටෙන ගලක්. ඒ වගේ තමයි භාවනා කරලා මේ ඇති කරගත්ත මේ එකලස. මේ කොක්කු දෙන්නේ කරගෙන කෝටුවයි මම මේ අල්ලගෙන ඉන්නේ. කට ඇරියොත් විනාශ වෙනවා. ඒ නිසා මේක රැක ගන්න බෑ කියලා ඒ දේ කියලා දෙන්නයි බුදුහාමුදුරුවෝ ආවේ කියන එක දැනගන්න බුදුරජාණන්සේ සඳහන් කරන සත්පුරුෂයා තේරුම් ගන්නවා මේ වගේ දෙයක් විපෙව්වට පස්සේ මේක ඊගා මට්ටමට යනකම් කපුවක දාලා රැක ගන්නකම් මේකෙන් මට මහානෙ නොවේවා මේකෙන් මට උදම් මැනීමක් නොවේවා කියන්නේ බුදු කෙනෙක් ලෝකෙට පහළ යම් හේකින් මාන්නයක් ආවනම් කටාරපි ඉබ්බට වෙච්ච දේ වෙනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා ධානයක ඉඳගෙන කල්පනා කරන්න ගිය අපමණින්ම ධානය කඩලා මොන කෙලෙසේ ආවත් කැඩ. ඒක නිසා මේක රැකගන්න ඒ නිසා ඒකේන අතම්මයතං යේව අන්තරං කරිත්වා අටමජ්ජාන සමාපත්තියා නේවත්තුක්කං සේතිනෝ පරම් වම්බේ. මම මේ වෙලාවේදී උපයාගත් දේ රකින්න ඕනේ. හිත හැලහෙන්න කැප්පෙන්න දෙන්න නරකයි අන්ධහර පාණ්ඩ නරකයි කියා පාණ්ඩ නරකයි මම මේ ලැබිච්ච ධානය නැත්නම් ධාන සමාපත්තිය නිසා අනේ කවුරක්වත් මං පහත් කළ සලකන්නේ අනේ මම උසස් කළ සලකන්නේ කියන මේ රහස මේ පණිවිඩේ නැත්තම් මේ ලැබිච්ච ධානය මෙයාට අසපුරුෂ භාවයට හේතු වෙනවා ඒ නිසා ඉස්සරහට යන්න යන්න මාර්ග ඥාන නැත්නම් මේ උත්තරී මනුස්ස ධර්ම ලැබෙන්න ලැබෙන්න තිබුණටත් වඩා නිහතමානී වෙන්න ඕනේ. තිබුණටත් වඩා අවංක වෙන්න ඕනේ. ධර්මයට නතු වෙන්න ඕනේ. බුදුහාමරණ ජීවිත පරිත්‍යාග කරන්න ඕනේ. ඒකට උපමාවක් පෙන්වන්නේ කිරි වදින්න වදින්න ගෝයන් කරලා පල්ලයට හැරෙනවා. කිරි වදින්න නැති ගෝයන් කරලා කොඩිය වගේ කෙලින් තියෙන. කිරි වදින්න වදින්න ඒක පල්ලයට හැරෙනවා. ඒක සාමාන්‍ය කිරි වදින ගෝයන් කරලක හැටියක්. ඒක තමයි උණ ගහ උඩ යන්න යන්න දැල්ල පල්ලයට හැරෙනවා. ඒකදන සත්පුරුෂයා මේ ධර්ම ඇතිකරන්න ඇතිකරන්න බොහොම බුදුන්ගේ ගුණේ මේ මගේ ගුණේ නෙවෙයි බුදුහාමුදුරුවෝ කියපු දෙයටයි යන්න තියෙන්නේ මම අඟ උසන්න නරකයි අන්ධහැර පාන්න නරකයි කියලා නැත්නම් පුරාජේරු කියන්නේ නරකයි කියලා පුළුවන්තරම් තිබුණටත් වඩා මේ ධර්මාන ධර්ම ප්‍රතිපත්තියේ මිස මගේ පුද්ගලික ලාභයක් නෙවෙයි කියලා ඒ නිහතමානීකම යටහත් පහත් ගතිය ඍජු ගතිය රකින්න බැරි නම් අර ලස්සන මණිකක් නැත්තම් ධාතුන් වහන්සේ නමක් හම්බ වෙලා ඒක ඉනේ ගහ ගන්න හදනවා වගේ. එහෙම නැත්නම් අතර මෙතන හංගන්න හදනවා. ඒක තියන්න ඕනේ කරඬුවක තැම්පත් කළ උඩක. අන්න ඒකට සුදුසු කායික වාචසික මානසික හැසිරීම නැත්තම් කොච්චර ಗುಣධර්ම ආවත් ඒක පීරිසයකට දාපු පෙට්‍රෝල් ටිකක් වගේ වාෂ්පීකරණය වෙලා යනවා. පීරිසයකට දාපු ඊතර ටිකක් වගේ ඇල්කොහොල් ටිකක් වගේ ඒ ඇල්කොහොල්, ඊතර, පෙට්‍රෝල් කියන දේවල් කටපුංචි භාජන වල දාලා වහලා තියන්නේ. එහෙම නැත්නම් මේ විවුර්ත භාජනක තිබ්බ තුලකට ගහගෙන යනවා. මේ සීල් ඕර්ගනේ සීල් කිය. සීල් අරකු. අරකුල තියෙන ඇල්කොහොල් වහලා තියෙන්න ඕනේ බෝතලයකට දාන්න. සිල් එකත් ඒ වගේ තමයි. සිල් එක වුණත් කියා පාන්න ගියොත් සීල් එක වගේ. සීල් අරකු වගේ තමයි සීලේ අඬ අර පාන්න ගියොත්. නිසා සීල් සිල් කියන දෙකම වහගෙන තියාගෙන ඉන්න ඕන දේවල්. සමහරව දන්නේ නැතුව බෝතලේ මූඩි අරලා තියෙනවා. ඉතින් එතකොට අරක උලඟට ගහගෙන යනවා වගේ මේ හැම ගුණයක්ම වැඩෙන්න වැඩෙන්න ඒක අරස කරන්න ඕන. අපිට අද වෙලා තියෙන ಗುಣ නැතිකමක්වත් පින් නැතිකමක්වත් නෙමෙයි අරසාව දන්නේ. ගුණ දෙනකොට භාවනා කරන හුඟ දෙනකොට මේ ಗುಣ හුඟක් වෙලාට ගෙටක වැදිලා තියෙනවා. නමුත් ඒ කිසි කෙනෙක් දන්නේ නැහැ මෙයා රඳවගන්නේ කොහොමද කියලා. එයා දන්නේ මේ වැදගත් 아무ත්ත මේ ගෙදර ඉන්නේ මේ අඳුරේට නෙවෙයි යටහත් පහත්කමටයි. එහෙමයි අපේ પરම්පරාව මේක ගෙනත් තියෙන්නේ. දැන් මේ උඹ මේ પરම්පරාවේ අන්තිම කෙළවරේ ඉන්න මිනිස්සෙක්. ඕකට අඳුර පාන්න එපා. ඔය ගෙට ආපු 아무ත්තට ගැළපෙන විදියට යටහත් පහත් වෙන්න ඕනේ කියලා කියන්න කල්යාණ මිත්‍රෝ නැහැ. ඒකට තමයි කල්යාණ මිත්‍රකම කියලා. يعني සත්පුරුෂ ධර්ම කියලා. ඒකට තමයි දැනගෙන තියෙන්න ඕනේ. එහෙම ಗುಣ වඩන ගමන් ඒ ಗುಣ වසංගාගෙන ජීවත් වෙන පුරුෂයෝ යුග පුරුෂයෝ කියලා කියන්නේ. සූර වීර ධීර පුරුෂයෝ කියලා කියන්නේ. අන්නේම කට්ටිය නැති යුගයේ තමයි මේකේ වටිනාකම තියෙන්නේ. ඒ නිසා මේ අඳහර පහන කට්ටියගේ පිටිපස්සේ යන්න එපා. මේ ගුණ ධර්ම වලට බය වෙලා ගුණ ධර්ම නොරකින්නත් එපා. ගුණ ධර්ම රකින්න ගමන් ඒ ගුණ ධර්ම රකින්න තරම් වටිනා කරඬුවක් බවටපත් වෙන්න ඕන. ඒවා රකින්න ආරස්සකයක් බවටපත් වෙන්න ඕන. එහෙම කරලා ආපු මේ પરම්පරා නිවි પરම්පරාවක් වෙන්න දෙන්න නරකයි. પરම්පරාව එහෙම වුණොත් නෙමේ પરම්පරාව අපේ දරුවෝ අපිට සාප කරනවා. මෙච්චර ලස්සන වටිනා ධර්මයක් අපේ අම්මලාට තාත්තලාට හම්බුණා අම්මලා තාත්තලා අපිට දුන්නේ නැහැ. අපිට ඒක ගරකගෙන ආවේ නැහැ කියලා. ඒ නිසා මේ ධර්ම නැතිකම නම් මම දකින්නේ නැහැ. මම කිනා ළඟම මේ ගුණ ධර්ම තියෙනවා. අපි එක්කෙනෙක්වත් ඒකට ගැළපෙන තාලට ජීවත් වෙන්න දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ පැකට් එකේ මේ කැල්ලක් තියෙන්න ඕනේ නැහැ. ඒ පැකට් එක ඔයගොල්ලන්ගේ පුද්ගලික නිහතමානීකමත් එක්ක යන්න තියෙනවා. යටහත් පහත් ගතියත් එක්ක යන්නේ. ඒහා සමාන නිහතමානීකමක් ඇති කරගන්න, ඒහා සමාන යටහත් පහත්කමක් ඇති කරන්න බුදුහාමතුෝ අසීමිත ගුණවත්. ඒ නිසා අපිට බුදුහාමගේ අසීමිත ශ්‍රද්ධාවක් ඇති කරන්න පුළුවන්. ඒහා සමාන යටහත්කමක් නිහතමානීකමක් ඇති කරගන්න ධර්මයේ අනන්තයි. අප්‍රමාණ. ඒ නිසා ධර්මයේ ඉදිරිපිට ඕන තරම් අපට යටහත් පහත් වෙන්න පුළුවන් ධර්මයේ නාමයේ. ඒ වගේම අපේ දක්වා මේ પરම්පරාව අරගෙන ආපු සංඝ පරපුර පුදුමාකාර නිහතමානී. ඒ නිසා අපි අඟ උසන්න ගත්තොත් මේ අපි තමයි මේකේ වැඩකාරයෝ කෙලිකාරයෝ කියලා ඒ පොටපටලවා ගැනීමක්. ඒ නිසා ඒ සංඝයා ඉදිරියට දන නමන්න බැරි නම් සංඝයා ඉදිරියට සද්ධාව ඇති කරගන්න බැරි නම් එයා හිතන්නේ නෑ මේක මම උපයාගත්ත දෙයක්. මටයි මේකේ නම්බුව තියෙන්නේ කියලා අර අත්තුක්කංශන පරවම්බන කරනවා. ඒ වගේම තමන්ගේ සීලයට නිසා භාවනා වේදෙන්න වැඩෙන්න වැඩෙන්න බුදුන් කෙරෙහි ඇති සද්ධාව ධර්මයේ කෙරෙහි ඇති සද්ධාව සංඝයා කෙරෙහි ඇති සද්ධාව සහ තමන්ගේම සීලයේ කෙරෙහි තියෙන සද්ධාව කෙරෙහි එnde එnde එnde එnde විශ්වාස කරනවා පිට මොනම දෙයකින්වත් වැඩක් නැහැ. අපි මේ ජීවිතයේ වශයෙන් හෝ සමාජයේ වශයෙන් හෝ බාහිර වශයෙන් හෝ අපි මේ අඳුර පාන අනෙකුත් සියලුම දේවල් ගොම රිට්ටක් තරම් වටින්නේ නැහැ. මේ වැඩෙන ಗುಣ ධර්ම ටික බුදුන් ධම්ම සංඝ කෙරේ කියන ත්‍රිවිධ රත්නයේ කෙරේ ඇති සද්ධාව තමන්ගේ සීලය පිළිබඳ තියෙන මේ අරිඹුවක් හරි කමන්නේ අවුන්සයක් හරි කමන්නේ ගන්න කෙනාට ඇතුළතින් තමන් ගැන විශ්වාසය පහළ වෙනවා ආයෙ තවදුරටත් දෙයියෝ වදින්න යන්නේ දේශපාලනඥයෝ පිටිපස්සේ යන්න යන්නේ අරකුරේන්ද කාරෝ පිටිපස්සේ යන්න යන්නේ චන්දියෝ පිටිපස්සේ යන්න යන්නේ සියර්ෂම් වැඩි මේ මේ ධර්මතා ගුණවත් ඒ නිසා ಗುಣ රකින්න කෙනාට ගුණේ ඒ වගේම ගුණයෙන් Tamanට අනුග්‍රහ ලැබෙන්න ලැබෙන්න එයා තමයි ඒ ගුණයට ගැළපෙන තාලෙට ජීවත් වෙන්න ඕනේ. ජාතක කතාවක සඳහන් කරලා තියෙනවා මට මතකයි මං ගිය වතාවෙත් මේ සූත්‍රයේ දේශනා කරනව මතක් කරා ඒ රජ කෙනෙක් රාජ්‍ය කරගෙන ඉන්න වෙලාවේ ඒ රටේ සිටුතුමා නැති වෙනවා. ඒ සාමාන්‍ය කරන සිටුතුමාගේ පුතාට සිටුසන්තර දෙනවා. සිටුවරයි කියලා කියන දැන් කාලේ බැංකු කාර්යයකට කියන නමක්. සල්ලි දෙන මිනිහා රජුරොත් ණයට ගන්න යාගෙන් එයා තමයි ඒ ගමේ රටේ ඒ ප්‍රධාන මුදල් ආයතන වැඩ කරන්නේ. ඉතින් රජුරෝ පණිවිඩයක් කරලා පස්සේ සිටුතුමාගේ පුතා ධර්ම පැත්තකින් උතන දුවන දුවගෙන ආවලු මාලිගාවට. රජුරට හිත හරිය නැතුළු මේ මනස ඇච්චර මෝරචු මිනිසෙක් නෙවෙයි එන තාලෙම්ම රජ කෙනෙකුගේ එන මට්ටමක් නෙවෙයි කියලා කොහොම හරි කමක් නැහැ. රජුර කතා කරලා සාය සභාවක ඇඳලා කිව්වලු මෙයාගේ තාත්තා තමයි අපිට හිටපු සිටුතුමා. එතුමා වාව પ્રાપ્ત වුණා. අපි සම්ප්‍රදාය රකින්න විදිහට මිතුමා අපේ සිටුදන්නරපත් කරනවා. ඉතින් මෙයා බොහොම ස්තුති කළා රජුරන්ට. ස්තුති කළා සිටුදන්න යන ගම බොහොම වරසාරතාරිට යනකොට වැදගත් තාලෙට ගියාලු මාලිගාවේ. රජුරෝ සීමා සීමාතුරු කවුරුන බලන්න හිටියලු. මනස දැන් යනකොට බොහොම වැඩි හිටිය ඊට පස්සේ ආයෙ කැඳෙවුවා. මොකද ඔබ එනකොට මේ සරම් පැත්තකින් උස්සගෙන උඩ පැනගෙන ආව දැන් යනකොට මේ තරම් බරසාරයි කෝ එනකොට මම පුරවැසියෙක් යනකොට සිටුවරෙක් සුටුවර යන්නේ මෙහෙමයි ඊට පස්සේ රජු රෝගිවල උඹට මේ නිලී ගැලපෙනවා කියන ඒක තමයි ධානයක් දීලත් බලාන ඉන්නවා මේ යක්ෂයා මේක වාතලියකට හම්බෙච්ච බලු මැස්සලියක් කරගන්නවද එහෙම නැත්නම් සාසනික ගරුහසට යුතු උපාදක උපාදිකාවක් භික්ෂුවක් භික්ෂුණියක් විදිහට තලතුණා තාට ක්‍රියාත්මක කරනවාද කියලා බලලා තලතුණා තාට ක්‍රියාත්මක කරොත් ධානය ස්ථාවර වෙනවා නැත්තම් ඒක කලක් උඩ තිබ්බ මස් කෑල්ලක් වගේ මේක නැති වෙලා යනවා. නිසා මෙතන ඉන්න එක්කෙනෙකුටවත් නොලැබිලා නැහැ. ඔක්කොටම ලැබිලා තියෙනවා. නමුත් මේකට පිහිටන හැටි දන්නේ නැහැ. පිහිටන හැටි දන්නේ නැත්නම් ඉතින් ඒක ආයිබෝන් කියනවා වැරදි දැනක 13 තැම්පත් කරොත් 13 වහන්සේ ඉර්ධියෙන් යනවා කියලා කතාව අහලා තියෙනවා. නිකන් මිනිස්සු කියනවා ගමයි කතාවට ධාතුන් වහන්සේට අවශ්‍ය අපෝපස්ථාන නොලගුවොත් ආන්තරස්ථාන වෙනවා කියන. ඒ වගේ තමයි අපිට ලැබෙන ධාතුන් වහන්සේට තමයි මේ උත්තරී මනුෂ්‍ය ධර්ම. ඒකට ගැළපෙන තාලෙට ඉන්න බැරි නම් කයකෝ සංගහනවා නම් අශප්පුරුෂ වැඩ කරනවා නම් අනුන් පහත් කළ සලකනවා නම් තමන් උසස් කළ සලකනවා නම් කොච්චර උතුම් ධර්මයක් තිබ්බත් සරුවචාන්සේ අශප්පුරුෂ කියන වචනේ පාවිච්චි කරනවා කියන්නේ මම මෙච්චර වෙලා කතා කරේ. ඉෂා ගුණ වඩන්න ඒ ගැන සැක කරන්න එපා. මේ කාලේ බෑ කියලා පස්ස ගහන්නත් එපා. ಗುಣ වැඩෙනකොට අර එනකොට ආව පුරවැසිය නෙවෙයි යනකොට ගිය මේ සීතුවරයෙක් වගේ ඒකට ගැළපෙන විදිහට කටයුතු කළොත් තමයි තවත් වඩා හොඳ ඕජාව සහිත දේවල් පෙළට පෙළ ගැහිලා තියෙනවා එන්නේ එන්න සුදුසුකම් වැඩි වෙනවා එන්නේ එන්න තමන් ලැබෙන අවස්ථාව ප්‍රස්තාව වඩා හොඳ දේ අනන්තය ප්‍රමාණයි අන්න ඒකට ගැළපෙන තාලට ජීවත් වෙන්න බැරි නිසා අපට මේ ලැබිච්ච දේ රැක ගන්න බැරි කම නිසායි අපේ ළඟ තියෙන අඩුපාඩු. ඒක මම මේ අඬු කඩන්ඩුවක්වත් හිත වටන්න කියන එකක් නෙවෙයි. ඒකට කරුණා කරලා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන රකින්න. දවසේ කරන වැඩවලදී යෝගාවචරයට ගැලපෙන වැඩ මිස තරන් නොවන වැඩ කරන්න යන්න එපා. කතා කරනකොට අනවශ්‍ය වචන කතා කරන්න එපා. රස්සාවක් කරනකොට ඌර කන්න එපා. පරිසරය කෙලසන්න එපා. වැරදි ජීවන රටාවට යන්න එපා. ගියොත් මේ ගුණ ධර්ම හිටින්නේ නැහැ. ඒ නිසා මේව හැදෙනවත් එක්කම සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ආජී සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන හදා ගන්න බැරි නම් මේ නොසුදුසු තැනක ධර්මයේ තිබ්බ වෙනවා. ඒක නිසා ඒකට හැඩ ගැහෙනවා නම් ඒකට කියනවා අපි ශාසනික ගෞරවය කියලා. ශාසනික ගෞරවය කියලා. ඒ නිසා ධර්ම භාවනා කරන ගමන් පුළුවන් තරම් ඒකට හැදී පැහැදී කටයුතු කරන්න තමන්ගේ ධර්මයේ පිළිබඳ තියෙන ධර්ම ගෞරවය හැර වෙන මොකක්වත් බලපාන්නේ ඔය කවුරු මොන જાති නිදහසට කාරණා දුන්නත් භාවනාව හරියාගෙන එනකොට ධර්මයේ හරියාගෙන එනකොට ඒකට අනුව ජීවත් වෙන ක්‍රමයේ තමන් හැඩ ගැහුවේ නැත්නම් ඒ ධර්ම කොටස ආපහු තමන්ගෙන් දුරුවන් දුරුවන් වෙලා ස්ථාවරව නෙවෙයි ස්ථිරවම නෙවෙයි తాවකාලිකව. එතකොට තේරුම් ගන්න ඕනේ මේකේට ආපු අමුත්තා වැදගතා රඳවා ගැනීමේ දක්ෂකම නැතිකම. මෙන්න මේක තියෙන්නේ මේ ගුණය තියෙන්නේ බුද්ධෝත්පාද කාලයක විතරයි. ඒකයි කියන්නේ බුද්ධෝත්පාද කාලේ වැදගත් කියලා. අනික් කාලේ අපිට මේවා හිතන්න බෑ. බුදුහාමුදුරුවෝ මේ ඇති කරපු ගැම්ම තියෙන කාලේ මේක. ඒ නිසා අරක නෑ මේක නෑ කියලා පොඩි පොඩි දේවල් ඉස්සරහ කරගෙන පශ්චාත්තාප කරගෙන කන බින්දම් ගහගෙන චර්චුරු ගාගෙන ඉන්න එක නෙවෙයි කරන්න තියෙන්නේ. අපිට කොච්චර සම්පත් ලැබිලා තියෙනවද? අනේ ලැබිච්ච සම්පත් වලට හරියන විදියට පෙර උත්තමයන් වහන්සේලා પરම්පරාවේ ඇත්ත කරපු විදිහට කරගෙන යන්න භාවනා කරලා විතරක්මයි. ඒ භාවනාවට ගැළපෙන ආකාරයෙන් ජීවත් වෙනවා. ඒකට ප්‍රධාන වශයෙන් කියන්නේ සම්මා ආජීවය සකස් කරගන්නවා කියන. තමන්ගේ ජීවන රටාව සකස් කරගත්තොත් සිංහලයා විතර ලෝකයට අඳුර පාන්න පුළුවන්, මොරගා කියන්න පුළුවන් මොනම જાතියක් නැහැ. සිංහලයා අමන වෙලා තියෙන්නේ බලු සිංහෙක් වෙලා තියෙන්නේ මේ පරසුද්දන්ගේ පරගති පුරුදු කරන අඳුර පාන්න කියලා. හරීම කනගාටුයි පොඩි දරුවන්ට කරන දේවල් දිහා බලනකොට. කරුණාකරලා ඒ නිසා බණ භාවනා කරන ගමන් ඒ දරුවන්ටත් ඒ නිහතමානීකම නැත්නම් අපේ තියෙන පැරණි අපේ උත්තරමයන්ගේ තිබුණ ඒ සංස්කෘතික ගති දිනු කරලා දුන්නොත් මෙච්චර ලස්සන වැඩ කරලා සිංහල කවදාකවත් අඳහර පාලා නැහැ. ඒ නිසා භාවනාත් කරන ගමන් ඒ පැරණි පැවිතිච්ච සිංහල ගති උරුම දියුණු පියුණු කරගන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශීල දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා